සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්ම ධම්මා ශවන කාලෝ අයං බදන්තා ධම්මා ශවන කාලෝ අයං බදන්තා ධම්මා ශවන නමෝ තස් භගව सा සාක්කා

දානේ සික්ඛාපදං නාච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං මාලාගං දෛලේපන ධාරණ මංගන විගෝ අත්තානා රජත गा वेरम किं रतार नाम किं नाम जरुबांशदेवी नाम किं विदो वेदना चत्तर नाम किं जार हरिदार्यं जनाम किं නාමකින් චස්දත් කාලේ ආයතනානේ නත්ත නාමකින් සත්ත බුද්ධංගා නත්ත නාමකින් හරියොන්තං විකෝ මග්ගෝ නව නාමකින් නව සත්තා වාසා නද නාමකින් දසං සමං නාගතෝරාද උද්දතේන අද්දර මස්වෙන් කායකේදාලෝමන කාදන්ත දසෝ මං සමෝ පියකං වදයං අකරං කිලෝමකං පියකං පප්පාදං අංසං අන්ත ගුණං උදරියං කරේතං වෙත්තං දෙම්මං බුම්බෝ වේදෝ වේදෝ අස්සෝ කේරෝ සිංහානි කාලදිකා මුත්තං මත්තකේ මත්තං

සුපරිරිකෝපීන පටිජාදනත්තං පටිරංගායනිදෝ බින්ද පාතං පටිසේවාමි නේවදවාය නමදායන මංගනායන විභූතනාය යාව දේවයි මත්සකායස්ස තිතියායාපනාය වේ பரதேய பக்மச்சாரானு ஸாயேதி குருனாம்வேதனாம்வதேங்காமே நவஞ்சவேதனாம்தாதிஸாலியாத்ராட்சமே Bhavisate anavardhatajaba so viharoj

पति रङ्गायो निलानपत्तय भेदज्य परिकार पतिदेवाने यावदेव उन्ननौ वैयाबाधिकानौ वेदनानां पतिगादाय व्यापद्य ीरुध एघमयं भगवदावस्यं वीर चेदवने अनाथ बिन्दिगारा वे न प्रभो भगवद् आरं वेदे विव दि भदन् दे दे वि गो भगवतो भगवाय වික්කවේ ධම්මා වබ්බජිතේන අච්චවෙක්ක දබ්බා කතමේ දස වේවන්නියම් පාච වේකිතබ්බං पार्पाटी बाद्धा मे जीविकाति पवजितेना भिन्ना पाश्च वेकिताब्यो मे करणीयो मे बम्बजितेन भिन्न पाश्च वैस्मि यात्रालता තේලතන අබ්බජිතේන අභින්නම් වචවේකිදබ්බං කාචිනකෝ මං අනවේක විඤ්ඤා බ්‍රහ්මචාරේ සේලතෝන උපවදති දේවබ්බජිතේන අභින්නම් පච්චවේකිදබ්බං සබ්බේ මේ වනාපේන අවබෝධේ බබ්බජිතේන අභින්නම් පච්ච වේකී තබ්බං කම්මස කෝමි කම්මදායදෝ කම්මයෝනි කම්ම බන්ධෝ කාම පරිසරණෝ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තේ පබ්බජිතේන අබින්නම් පච්ච වෙච්චි තබ්බං කතං භූතස්ස මේ රද්දෙන් දිවා වීදී පතං දේසේ පබ්බජිතේන පච්ච වෙච්චි තබ්බං ගච්ඡනකෝ දුඤ්ඤාකාර අබිරමාවීදී පබ්බජිතේන පච්ච වෙච්චි තබ්බං ආත්තිනකෝ මේ උත්තරේ මනුස්ස ධම්මා කාල මරිය ඥාන දර්ශන විසේදෝ දිගතෝ පච්චිමේ කාලේ සබ්‍රහ්මචාරේ මුට්ටෝන මංගු භවිස්සාමිදේ පබ්බජිතේන බින්නං පච්චවෙක්ක නබ්බං මේකෝ භික්කවේ නර ධම්මා පබ්බජිතේන පච්චවෙක්ක නබ්බානේ නමෝද භගවත්තමනසේ බිකු භගවතෝ බාදිතං අබිනන්දෝ देवं मे सुतम् चेतवने अनाथबिण्डिहन्तारामे अर्थको अन्यतरा देवताभिकं तायरत्य अन्तवन्ना केवलकम्पं चेतवनो उपरङ्गमित्वा भगवन्तम् अभिवादित्वा एकमन्तम् अष्टादे एकमन्तम् पिता भो भगवन्तम् गाताय अज्जभा बहुदेव मनुषा च लानि अतिं च युङ्गाकाङ्कमानादुक्तानां मङ्गलमूर्तमः देवना च बालानां पण्डितानां च पूजा च तिरूपवेदवादो च भेद न भुञ्जतास्तभामा मणि च मङ्गलमुत्तमं बाहुनश्च विनयो च दुदीर्घदोनुभारिता च यावाच मङ्गलमुत्तमातापितु वारम्बुद्धारस्वङ्गोअनाकुला च ඒතම් මංගල මුත්තමං දානං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝෝන වජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජමානා ච සංයමෝ අප්‍රමාදෝ ච ධම්මේසු ඒතම් මංගල මුත්තමං ආරෝජ නිවාදෝ ච සම්දොත්තේ ජගතං ධම්ම සවනං ඒතම් මංගල मङ्गलमुत्तम कौण्डे च गो ජදස්සනං කාලේන ධම්ම ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියං ච අරිය ලච්ඡාන දසනං නිබ්බාන රජ්ජිරියාච ඒතං මංගල මුත්තමං මුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්බති අදෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතා දිලානි ගත්වාන සම්මත්තම පරාජිතා රබ්බත්තදොත්තෙන් අච්ඡන්ති තං තේසං මංගල මුත්තමං ඒතේන රච්චවන්දන හෝතුතේ ජය මංගලං ඒතේන සච්ච වර්ජන හෝතුතේ ජය මංගලං ඒතේන ोतु जे जायवाङ्गला यानि धूतानि समागतानि बुम्मानि वा यानि वालिके रभ्येव भूता सुमना भवन्तु अतो विरमश्चनन्तु भाति दन्तस्माभि भूता

සග්ගේරුවයං රතනං පනිදං නනෝරමං අත්ථිතථාගතේන ඉදම්බ බුද්ධේ රතනං පනිතං ඒතේන රත්තේන දුත්තයෝතෝ ගයං විරාගං අමතං පනිතං යජජ්ජගාරක්ක මුනි රමායිතෝ නතේන ධම්මේන සමත්තිකින් ධම්මේ රතනං පනිතං सङ्गीतेन सचेन सुयम् बुद्धरक्ष परिवाङ्नैरुजि समाधिमानौ गरिवङ्गमाधिना तेन समो न विजीदम् विधम्य रतनम् द्युग नाटरतम्बदत्त दार्ये दारिघनिहन्त्रीरागदा द रावगाये दे दुदिनापलानि सङ्गे रतनाम्बनी सङ्गे धेन සුවති හෝතු යේසුප්පයොත්තමනසාදල්ලේන නික්ඛාමිනෝ ගෝතමරාදනම් දේවත්ති පත්තමතං විගය ලද්දාමුගාලෙම් පොදෙම් මුඤ්ඤමානාය දම්පිරංගේ රතනම් පනිතං හේදේන ेन रुदो यदिन्द्रखेलपठविदो या च द्वम्बि वा देव्यम्बम्बियो चतुमङ्गापुरिरं वदामि यो हर्यहेच्च वसीदम्बिरङ्गे රතනං एतेन राज्येन दूद्यो दूये हर्यराज्यानि विभावयन्ति गम्भीर वन्येन सुदीर्तानि किञ्चा विधेयोन् दिमुदा प्रमस्त भवम् उच्चमं वादियोन्ते इदम् विरङ्गे रतनम् सुवर्त्य साम्प्रदाय त्वया सुधं चैता भवन्दे शाकाय दृष्टिजिर्जितं च लिलभतमपि यदर्जिगिञ्जिजतोपी च विपम त्यजा विनान्यभातो ඉදම් विरङ्गे रतनं वनीतंन स සච්චේන සුවද්දෝ දුකින් गोपम्बं करोति पापगङ्गायेन चेत स व्यो दद्य मदि च दारि च वद इदं विरङ्गे रतनं යක්ෂේන දුවත්තියෝදෝ අනප්පගුම්බේ යතාබුද්ධිදත්දේ නිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ දතුපමං ධම්ම වරං අදේදොය නිබ්බානගාමින් පරමං හිතාය දම්බෙ බුද්ධේ රතනං පනේදං ඒතේන වච්චේන දුවත්තියෝදෝ අරෝ වරං නෝ අරදෝ වරාරෝ අනුත්තරෝ ධම්මවරං දේශයිදං විබුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියා දුකේනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත මිත්තායතිගේ භවස්මින් දේකේන බීජා විහොල්ලච්ඡන්දා නිබ්බන්ති ධේරායතයම් පදීපෝ ඉදං පිලංගේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවස්සයාදෝ යානි දබුතානි නමාගතානි මුම්මානි වායානි වන්දලේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවස්සයාදෝ යානි දබුතානි නමාගතානි මුම්මානි වායානි न्दलिकिरतागतं देवमनुष्यमूयितं गं नमः सम सुदूयानि सदूतानि समागतानि बुमानि मायानि वन्दलिके දේව මනුස්ස गं ගංගං नमः වජ්ජේන දුක්ඛාවවන මෙඳුදේන සච්ච වජ්ජේන භයාවපගමෙන් දුදේන සච්ච වජ්ජේන රෝගාවපගමෙන් දුදේන කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිරමෙච්ච නක්කා ජච සජ ජ සෝච ජස්ස मुदानतिमानि सन्तस गौच සුබරෝච चापगे च संलगे सान्द्रेन्द्रय जनिपगौचा प्रगभुले सुननुगीद जगोद् रमा च देविङ्गयेन लिङ्गो उपवरे वे सत् भवन्द सुगिरे जिवान भूदशेषाये वां भवाम शिवा रस कालुकतोलादिष्टाय च दोरे वदन्द्रविधुरे भूम्भवे शिवा से सत् भवां දුකිතත්තාන පරෝපරං නිකුබ්බේතනාති මංගේත මත්තති නංගංජේ ව්‍යාරෝධනාමති ගරඤ්ඤානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ විච්ඡේය මාතායතානියං පුත්තං ආයසායේක බුද්ධ මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං මෙත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං දෝෂ දිරියං ච සම්බාධං අවේරං අදපත්තං දිත්තං තරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගතං ඒතං සතින් අදිච්ඡය බ්‍රහ්මමේතං විහාරං ඉදමෝ දෙච්ඡෙන්ස අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේතං නහි ජාතු ගබ්බදේයං පුනරේතේ දේවා රක්කන්තු සබ්බදායේ දේන සච්ච වජ්ජේන දේවා රක්කන්තු සබ්බදායේ ඒ දේන සච්ච වජ්ජේන දේවා රක්කන්තු සබ්බදායේ සුතං ඒකං තමයං භගවා සාවත්තියං වියති 제තවනේ අනාථ පින්ඩගස්සාරාමේ තේත ගෝපන සමයේන සාවත්තියං අඤ්ඤ දරෝ වික්ඛෝ අයිනාදත්තෝ කාලකතෝ තේයතකෝ සම්බවුලාමින්කෝ යේන භගවතේන උපසංකමින් උපසංකමිත්වා භගවන්තං අභිවාදත්වා ඒකමන්තං නිදේදින්සෝ ඒකමන්තං නිරින්නෝ පොතේ බික්ඛෝ භගවන්තං ඒතදවෝ තුන් ඉදබන්තේ සාවත්තියං අඤ්ඤතරෝ බික්ඛෝ අයිනාදත්තෝ කාලකතෝ දේනානෝනතෝ බික්ඛවේ

ो रो विख़ो मानी चत अॼकुलानी में रे रो विक्रेब कोई मानी जदारे अॼ कुलानी भरे रो विक्रेविको काल करै अनुना विघ वे වික්කවේ විමානි अॼ අහිරාජ में මෙත්තේන චිත්තේන तूं අත්තගොත්තියාත රක්කායත් පරිත්තායාදේ ඉන්දම වෝච භගවා ඉඳං වත්වා සුගතෝ අතාපරං ඒ දදවෝච ගත්තා විරූපස්සේ මේ මෙත්තං මෙත්තං ඒ රාපතේ මේ ජබ්බා බුද්දේ මේ මෙත්තං මෙත්තං කන්නාගත पादकै मे मृत्तंमित्त विपाद गै मे मे मितं मितं बहुपदेमे मां अपाद गो इन्द्री मामाङ्ग्रिपाद गो मां ो रदे रक्तनो रद्भूता च केवल रान् दो मा गाञ्जि पादमागमापमानो बुद्धोऽपमानो धर्मोपमानो सङ्गोपमानवन्तानि धृपानि रैविज्ञा පදි උන්නානාමේ ධර්මෝ මෝසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්ඛවන්තු භූතානිගෝ නමෝ භගවතෝ නමෝ රත්තන්නං සම්මා සම්බුද්ධං जेनो दुरभना एवं मेरुदङ्गेकसमयं भगवादावत्यम् विहरति चेतमनेनाथपिण्डिकसारा वेदात्र गो भगवान् को मन्दे वदन्ते तो वचस भगवायै रघवो मृत्ताय वीक्षवे चेतो विमुद्र्या देविताय भाविताय बौलिकथाय यानि कथाय वास्तुकथाय अनुष्ठिताय परिचिताय सुसमारब्धाय एकादधानि संसार पंप अे पुगी सुखम्पी मदद दावकीन पसंदि मनुसन අමනුස්සාරං පියෝති දේවතාරක්කන්දිනෝස්සං කිවාරිතං වාගමති දුවටං ජෙත්තං සමාධියති මොකවන්න විපරීත දේතම් හෝලෝ කාලං කරෝති උත්තරින් අපටි විච්ඡන්තෝ ලෝකෝ භගෝති මෙත්තාය නික්කවේ චේතෝ විමුක්තියා දේවිදාය භාවිතාය බෞලීකතාය යානිකතාය වත්තුගතාය අනුද්ධිතාය පරිජිතාය සුසුගමාරග්ගාය ඉමේ ඒකාගතානි සංසා පාටිකංකාති ඉන්දම හෝත භගවාත්තමනාදේවික්කෝ භගවතෝ භාධිකං අභිනංගං Edeler çardeler ottide hodur abdana. व भवतोपजीवन् देयो मितारं न दुर्गतेयं जनपदं येन राजधानी यो दग्भद्रपूजितो देव मिथन दुर्गदीनासौरवदं देनादिमन्ये दिगति यो दग् मिते तरदीयो मित्र स्थानं न दोवति अक्कोद्धो दगरं रभाय पठिनं नितो ज्ञातीनं उत्तमोति यो मित्रानं न दोवति सक्कत्वा सक्कतोति करोति वर्णविद्येवतोति यो मित्रानं न दोवति पूजको लभते पूजं वन्दको पटिवन्दन यतो विद्ये देव मितानां मदोवदीयाज्ञता वज्रि देवता विरोचते सर्या अजयता देवमिता नदोवद्या तस् भजयन्ति उत्तं विरोते पुत्र परमग्नादो वित्तानं न दोवति नरुतो भव्रतातो वा दुःखातो वदि दो न रोदतो वदित्तं लभति यो वित्तानं न दोवते विरोलमूलसन्तानं निग्रोधमिव माल तो अमितानपदं दे यो मितानं न दूधते देतयम् जगुमाय गराजारितवन्नो पदविप्रभातो दन्तन्नमस्वामि हरितवन्नम् पदविप्रभातम् वयज्जगुर्दाम् ये ब्राह्मणा वेदबोधबलम् निदेवे नमो तेजमम् पालयन्तो नमस्तु बुद्धानम् नमस्तु भोधियो नमो विमुक्तानम् नमो विमुक्त्याय मस्वभरितम् कृत्वा मोरो वादमकापये අපේතයං චක්කුමායේක රාජාරිස්සවන්නෝ පටවිප්ප පාදං තං තං නමස්සාමි අරිසවන්නම් පටවිප්ප පාදං දයච්ච කොද්දා විරේ මෝ නිවරත්තේ ये वा पुनः वेदगोदब्रह्म्य दे मे नमो दे च मम् पालयन्तु न नमो विमुक्तानम् नमो विमुद्या इमन्दो मरितम् गत्वा मोरो वाम पापये तङ्गेकङ्गमयं भगवदावत्यं विहरति चेतवनेनाथबिङ्गारा वेदेन गोवनरमयेन जन्ति माधे बुद्धो रावण सुरेन्देन गयितो गो जन्ति मादेव बुद्धो भगवन्तं मनुदुरमनोदाय නමෝ තේ බුද්ධ වේරත්තෝ විප්පමුත්තෝ දිනබ්බේ සම්මාද පටිපන්නෝ මේ දාස්සමේ කරණං භවදේ අතකෝ භගවා ජන්ති මං දේ බුද්ධං ආරබ්බ රාහුං අසුරින්දං ගාතාය අජ්ජවෝ तदागतराम् तमु चन्दीमादर सङ्गतो राहुचन्दम् तमुच्चस्व बुद्धालोकानुकाम्बतको रान्दो चन्द्रिमन्धेवोत्तमञ्जे सदर मानुरूपेदेवजिद्यन्दो තේරුපදංගම යුපදංගමිත්වාදං ගෝලෝමාට්ටජාතෝ ඒකමන්තං අට්ඨාරේකමන්තං ඨිතංගෝ රාහුං අදුරෙන්දං වේපජෙත්ති අදුරෙන්දෝ ගාතාය අජ්ජභාති කින්නුදන්තර මානෝව රාහු චන්දං පමුච්චති රං වික්කරූපෝ ආගම්ම කින්න වේතව පිටරේ නත්ත ධාමේ මලේ මුද්දා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධ ගාථාවිගේ ධම්මේ නොචේ මුංජය සංදිමං संगे कङ्कमयं भगवतामध्यं वीरनिजेतमणे अनाथपिण्डिकसारा वेदेन गोपनरमयेणो देवपुत्रो राहुणा सुलिङ्गेन गैतो नियत कुरुर्यो देवपुत्रो भगवन्तं अनुसरमाणथायङ्गीरायङ्गि भङ्गाताङ्गी නමෝ දේ බුද්ධ වීරත්වෝ විප්පමුද්දෝ දිගම්පදීගම් වාද පටිපන්නෝස්මි දස්සමේ දරණං ගවාමේ ඥාතකෝ භගවා දුර්යං දේව බුද්ධං ආරබ්බරාවුං අදුරින්දං ගාතායි අජ්ජවාමේ තථාගතං අරහන්තං දුර්යෝදරං ගතෝ රාහු දුර්යං පමුච්ඡන්සෝ බුද්ධාලෝක

අසුරින්දං වේවජති අසුරින්දෝ ගාථාය අජ්ජභාසේ කිං උසන්තරමානෝ වරාවුදුරි අමුපමුච්චති සංවිග්ග රූපෝ ගම්ම කින්න බේතාව දෙත්තවේ प्तगा मे फले बुद्ध जीवस्तो न सुखम् मे बुद्ध गातादि गीतं मे लोचे मुञ्चय्य सूर्याम् मेघुतमेकन्दमयं भगवादावत्यं वेरति चेतवने अनाथबिन्दिकसाराभे तत्र को भगवा विको आमन्ते ते विको ते वदन्ते ते विको भगवतो वचसोऽसं एतदवो ते भूतपुब्बं विक्वे आसुरसङ्गमोदो बब्बोलो देवतको विक्वे नको देवानुमिन्दो देवे తావతిమానితా దేవానంతంగాముగతాంపజ్జయభయంగోజంపిదత్తమరోమాన్సోభావమేవ తస్మిన్ సమేతజగ్గముల్లోకయాతమయోగజగ్గముల్లోకేతం భవిష్యతి భయంగోజంపిదత్తమరోమాన్సోభాసోపయేతే నో దేవేదజగ్గముల్లోకయాత ప్రజాపతి దేవరాజస్ జగ్గముల్లోకయాత ప్రజాపతి దేవో దేవరాజస్ ஜஜகமுல்ல பெதயம் பரிசுல தேவராஜஸ் தஜகமுல்லோகயாதவர்ணோதேவராஜஸ் தஜகமுல்லோகயாதவர்ணோ தேவராஜஸ் தஜகமுல்லோகயம் பரிசுதி பயங்கவாஜம் விதத்தம் வரோவாந்தோவா சோபாயே தேனோ தேவர்ணோ தேவராஜஸ் தஜகமுல் යාතතයිතරද දේවරාජසදයකමුල්ලොකයාතයිධාරත දේවරාජසදයකමුල්ලොකයතයම් භයවසම්බිදත්තවා ලෝවාංදවාසෝ පයකත තංකෝපන භික්කවේ දක්කස්සවා දේවානමින්දස දක්කමුල්ලෝකතම් පජාපතිස්සවා දේවරාජස්ස ජග්ගං උල්ලෝකේතං වරුණස්සවා දේවරාජස්ස ජග්ගං ඒතං ඒතාරස්සවා දේවරාජස්ස ජග්ගං උල්ලෝකේතං යම් භවිස්සති භයං වාචම් විදන්තං වාරෝමහන්සෝ වාසෝ පයේතාපිනෝ වේවයේත තං කිස්සහේ ीत दो दो अवीतमोभिरुच्चम् भलाय

විජ්ජා තරණ රංපන්නෝ දුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ මුරිද ධම්ම සාරදී ගත්තා දේව මනුස්සාරං බුද්ධෝ භගවානේ මමංගෝ වික්කරේ අනුත්තරතං යම් භවිසති වයං විරත්තං වාලෝම සෝපයි නතේනෝ සේමං අනුසරයාත අත ධම්මං අනුසරයාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒරිපස්සිකෝ ඕපනයිකෝ පච්චද්දං වේදි දබ්බෝ විඤ්ඤෝ ඒදේ ධම්මං රෝමික්කවේ අනුස්සරතං යම් පරිසති භයං වා චත්තං වා ලෝමං දවාතු පරිගතේනෝ චේ ධම්මං අනුස්සරයාත අත සංඝං අනුස්සරයාත සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ රාමේජ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස මොග්ගලායේත භගවතෝ ශාවක සංඝෝ උනේයෝ පාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං චිත්තං ලෝකසාරේ රංගං යෝවික්කවේ අනුසරතං යම් බවේස දිවං වාදම් විදත්තං ආලෝමන්තෝ වාසෝ භයසති තං කිත්තේ දෝ රක්තතාවතෝ වික්කවේ සම්මා සම්බුද්ධ වේත රාගෝ වේත දෝසෝ වේත මෝ අබේරවච්ඡම්මි අනත්‍රාසය අපලායේ නමෝච භගවෝ ඉදං වත්වා සුගතෝ වත පරං ඒතදෝ දත්තෝ අරඤ්ඤේ රුක්ඛ මූලේ වා දුන්නාගාර බුද්ධං භයං ඥානෝසේ බුද්ධං සරෙය්‍යාත රෝගදෙත්තං මරාග භවත ධම්මං සරෙය්‍යාත නියානි කංගුදේවිතං නෝසේ ධම්මං සරෙය්‍යාත නියානිකං සුදේවිතං අතරං ගං සරෙය්‍යාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං එවං බුද්ධං වරන්තරං ධම්මං ච බික්ඛවෝ වයං ආදම්බි දත්තං වා ලෝමහං දෝන තේසදේති එවං මේ කුතං ඒකං තමයන් භගවා රාජගහේ විහෙර දේතු අනේකනන්දක නිවාපේ තේන කෝපන තමයේන සබෝ බෙබ්බලේ ගායම් වේරදයා පාදිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ අතකෝ භගවතායන්න තමයම් පතිරල්ලානා උද්ධතෝ යේනායත්මා මහා කස්සපෝ දේන උපසංගමි උපසංගමිත්වා පඤ්ඤත්තේ ආදනේ නිසේදේ නිසච්චකෝ භගවායත්මන්තං මහාගද්දපං ඒ දදවෝ ජගච්ච දේගද්දප ගමනියං ගච්ච ආපනියං ගච්ච දුක්ඛා අභි පටික්කවන්තේනෝ අභික්කමන්තේ පටික්කමෝදානම් පඤ්ඤායතිනෝ අභික්කමෝදේනමේ වන්දේ කමනියන්න යාපනේ අම්බාලාමේ දුක්ඛා වේදනා භික්කමන්තේනෝ පටික්කමන්තේ අභික්කමෝදානම් පඤ්ඤායතිනෝ පටික්කමෝදේ සාත්තිමේ කන්තව වොජ්ජංගාමයා ධම්ම දක්ඛාතා භාවිතා බවලේකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං කතමේ දත්ත සති සම්බුද්ධංගෝ කුකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තේ ධම්මවිතේ සම්බුද්ධංගෝ කුකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ අදිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛතෝ භාවිතෝ බහුලීගතෝ අදිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛතෝ භාවිතෝ සංබෝධාය නිබ්බානාය සංවත්තති මස්සද්දි සම්බොජ්ජං ගෝකෝ කස්සප මයා සම්මදක්ඛතෝ භාවිතෝ බවලීකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජං ගෝකෝ කස්සප මයා සම්මදක්ඛතෝ භාවිතෝ බවලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය සංවත්ත දීවිකාරම්බොජ්ජංගෝ කෝකස්සප මයාරම්ම දක්ඛාතෝ භාවිතෝ සංවෝධාය නිබ්බානාය සංවත්ත දීමේ කෝකස්සප දත්ත බොජ්ජංගා මයාරම්ම දක්ඛාතා භාවිතා බෞලේ ගතා බිඤ්ඤාය සංවෝධාය නිබ්බානාය සංවත්තං දීදී සග්ග භගව බොජ්ජංගා සග්ග සුගත බොජ්ජංගා දීද මෝච භගවාත්මනෝ භගවතු භාසිතං අබිනං දේඋත්තාහි ඥායස්මා මහා කස්සපෝ ධම්මා ආබාධ තථා පයිනෝච පනායත්මතෝ මහාකස්ස පස්සතෝ ආබාධෝ අහෝ ඒදේන නච්චමද්දේන රබරෝගෝ විනස්සතෝ ඒවම් මේ දුතං ඒකම් සමයම් භගවා රාජගහේ විහෙරති වේලු වනේ කලන්දක මහා මොග්ගල්ලානෝ ගිජ්ජකෝටේ මබ්බදේ විරදා බාධිකෝ දුක්ඛිතෝ බාලකිලානෝ ඥාතකෝ භගවාදායන්න ධමයන් පතිදල්ලානාවෘට්ඨිතෝ යේනායත්මා මහා මොග්ගල්ලානෝ තේරුපසංගමි උපසංගමිතෝ පඤ්ඤත්තේ ආදනේ නිදේතේ නිදංජකෝ භගවායත්මන් ධම්මා මොග්ගල්ලානං ඒතදවෝච කච්චිතේ මොග්ගල්ලාන ගමනියං කච්චි යාවනියං කච්චි දුක්ඛා වේදනා පටික්ක මන්දේනෝ අබික්ක මන්දේ පටික්ක මෝදානම් පඤ්ඤායති නෝ අබික්ක මෝතේ නමේ බන්දේ ගමනියන්න යාවනියං බාලාමේ දුක්ඛා වේදනා බික්ක මන්දේනෝ පටික්ක මන්දේ අභිකමෝදාන පඤ්ඤායතිනෝ පටික්කමෝතේ සත්තිමේ මොග්ගල්ලාන පුඤ්ඤංගමයා ධම්මදක්ඛාතා භාවිතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං දේ ඛතමේ දත්ත සති සම්බුද්ධං ගෝමයා කම්මදක්ඛාත භාවිතා බෞලේ කතා සංවද්ද ධම්ම විජේ සම්බොජ්ජංගෝ කෝමුක්ඛල්ලානම ධම්මදක්ඛාතෝ බෞලීගතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දේවිරිය සම්බොජ්ජංගෝ කෝමුක්ඛල්ලාන මයා ධම්මදක්ඛාතෝ භාවිතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දේවිය සම්බොජ්ජංගෝ ගෝ මොග්ගල්ලාන මයා ධම්ම දක්ඛතෝ භාවිතෝ බෞලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දේවසද්දි සම්බොජ්ජංගෝ ගෝ මොග්ගල්ලාන මයා ධම්ම දක්ඛතෝ භාවිතෝ බෞලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දීලමාදිලම් බොද්ධං ගෝගෝ මොග්ගල්ලාන භාවිතෝ බෞලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දීපික්ඛා සම්බොද්ධංගෝ මයා ධම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දීපික්ඛා මොග්ගල්ලාන රත්තොද්ධංගා මයා සම්මදක්ඛාතා භාවිතා බෞද්ධකතා බින්දාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං දග්ග භගවොච්ඡංග දග්ග සුගත බොජ්ජංගති නිදමෝච භගවාත්මනෝ ආයස්ම මහා මොග්ගල්ලානෝ භගවතෝ බාසිතං අභිනං දේත්තායජායත්ම මහමුක්ඛලං තම්මා ආබාධනත පහේනෝ ජායත්මතෝ මහමුක්ඛලනස්ස සෝ ආබාධෝ අහෝ දේ වජ්ජේන සම්පරෝගෝ විනාසතෝ එවම් මේ සංඝේ කන්දමයන් භගවා රාජකයේ වීරති වේලවනේ කලන්දක නිවාපේ භගවාපාතිකෝ දුක්ඛිතෝ මාල්ලකිලානෝ අතකෝ ආත්මා මහාචුන්දෝ නායන ගමෙන් පදල්ලානාවට්ඨිතෝ යේන ආත්මා දේනුපදංගම උපදංග විද්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිරේදී ඒකමන්තං නිරින්නං කෝ ආයත්මන්ත මහාචුන්ද භගවා ඒතදෝජ පරිවන්තු සංසුන්ද බොජ්ජංගදේ සත්‍යමේ බන්තේ බොජ්ජංගා භගවතා ධම්ම සංකාතා භාවිතා බෞලේ කතා බෙන්ගාය සම්බෝධාය නිබ්බානාය සංවත්තාං දේ සති සම්බොජ්ජංගෝ කෝබන්තේ භගවතෝ ධම්ම දක්ඛාතෝ භාවිතෝ මෞලිකතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවද්දේ ධම්ම විජය සම්බොජ්ජංගෝ කෝබන්තේ භගවතෝ ධම්ම දක්ඛාතෝ භාවිතෝ අදිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවද්දේ විරිය සං සෝභන්තේ භගවතා ධම්මදක්ඛාතෝ භාවිතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත සීමේති සම්බොජ්ජංගෝ සම්මදක්ඛාතෝ භාවිතෝ මෞලිකතෝ භිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය පාසද්දිනම් බොජ්ජංගෝ කෝබන්තේ භගවතා ධම්ම දක්ඛාතෝ බහුලීගතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්තති සමාධිසං භගවතා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීගතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්ත දේවවික්කාරම් වොජ්ජංගෝ ගෝභන්තේ භාගවතා ධම්මදක්කාතෝ භාවිතෝ බවලේකතෝ සංබෝධාය නිබ්බානාය සංවත්ත දීමේ ගෝභන්තේ සත්තවොජ්ජංගෝ භගවතා ධම්මදක්කාතෝ භාවිතෝ අභිඤ්ඤාය රංගෝදාය නිබ්බානාය සංවත්තං තග්ගචුන්ද බොජ්ජං තග්ගචුන්ද බොජ්ජං වාති නිදවෝදායස්මාමාතුන්දෝ සමරුං ගත්ත අවෝදි උත්තායිච්ච භගවා තම්මා ආවාගාමකා පහේනෝ ච භගවතෝ ආවාදෝ අහෝමි ඒතේන රජ්ජවජ්ජේන සම්පරෝගෝ විනස්සතු එවම් සුද්ධං ඒකන්දමයම් භගවතාවත්තියම් විරති ජේතවනේ අනාථ පින්ඩිකස් ආරාමේ තේන ගෝමන නමේන ආයත්මා ගිරිමානන්දෝ ඕදි දුක්ඛිතෝ බාලකිනානෝ අතකෝ ආත්මානන්දෝ යේන භගවාන් හේරුපදංගම උපදංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා නිරේදේකමන්ත නිරින්නෝ ගෝආත්මානන්දෝ භගවන්තං ඒතදවෝද आयत्मा भक्ते गिरिमानन्दो आपादिको दुःखितो बालगिलानो धातुगन्ते भगवानेनायत्मा गिरिमानन्दो तेन पदङ्कमतोऽनुकम्पम् उपादायात् සචේකෝ තං ආනන්ද ගිරිමානන්දස විග්ගුණෝ පරංග විද්වාද සංඥා භාරයාසේ ධානං කෝමනේතං විජ්ජති යං ගිරිමානන්දස විග්ගුණෝ නඤ්ඤා දුද්දෝ ආබාදෝ තානදෝ වටිපස්සං භේය කතමේ දස වනිජනඤ්ඤානත්තරඤ්ඤා දුබරඤ්ඤා ආදී නව සංඥා භාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බලෝකේ අනවිල සංඥා සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සතේ කතමාචානන්ද අනිච්ච සංඥා නිධානන්ද වේකෝරඤ්ඤගතෝ අනුක්කමූලගතෝ වා පුඤ්ඤාකාරගතෝ වා සුපටිකංචේකතේරෝ මංගනිච්ච වේදනානිච්ච සංඥානිච්ච සංඛාරානිච්ච විඥානං අනිච්චමුදේ ඉදීමේසු පංච සුපාදාන කන්දේසු අනිච්චානුපස්සී විහෙරති අයං උත්තදානන්ද අනිච්ච සංඥා අත්තමාදානංග අනාත්තනංග ඉදානන්ද දෙක්කෝ අරඤ්ඤගතෝ රුක්කමූලගතෝ අරුඤ්ඤාකාරගතෝ වෛති පරිසංචෙක්කතේ චක්කුමනතරෝ මගනතරෝ තනතරතරත ගනනත ගන්ධානත ජීවා සදානත කායෝ අනත වට්ඨ බානත මනෝ අනත ධම්මානතාද ඉදිමේසු චතුරු අජ්ජන්තික බාහිරේසු ආයතනේසු අනාත්මානුභංසේ විහරනේ අයං උච්ච දානන්ද අනාත්තං කතමාචානං සුබරං ඉදානන්ද වෙන්කෝ එම මේව කායං උද්දම් පාදසලා දෝගේ නමත්තගත සමරියන්තම් පූරන් ආරම්භකාරන්ත ආදුතිනෝ මට්ට වෙක්කෝදේ නතේ මර්මින් කායේ කේසරෝවන කහදන්තන් සෝමන්තන් හාරු අට්ඨ වට්ඨ වෙන්ජවක්ඛංගදේ යකනං පියකම් පප්පාදං අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්මිද්දතෙන් මම් බෝලෝයතං සේදෝ වේදෝ අස්සවසාඛේලෝ සිංගානි කානදිකා මුත්තං දේ ඉදීමත්මින් කාය අසුභානුමස්සේ විහරතේ අයං උච්චතානංග මාසුභ අන්ද විග්ගෝ රංජකතෝ ආරුක්කමූලකතෝ ආරුංජාකාරකතෝ වායිති පරිසංචික්ඛති බෞද්ධකෝ අයං කායෝ බෞවාදිනෝ ජීවන්මින් කය කාය විවිධාවද උපාජ්ජාමෝදේ සේයතේ දං චක්කරෝගෝ දෝතරෝගෝ ඝනරෝගෝ ජීවරෝගෝ කායරෝගෝ විදරෝගෝ මනරෝගෝ భోజన ముద్యోగముద్యోగందిగా దోలా విరోజిగా కుట్టంగండు దంతుకండు విజాజిగాలో ఇతమిద్దమద్వేవో ముట్టానా బాధ ముట్టానా బాధ ముట్టానా සීතං උන්නංජිවච්ඡං විවාදෝච්චාරෝ පස්සාවෝ වේදිමන් විගාය විවිධ ආදීනවාරු වස්සේ විහරති අයං උච්චදානන්ද ආදීනව සංඥා ආත්මෝජනංද පහනලං ඉන්දානන්ද විකෝපනං අවිද කනාදි වාදේ වජාදිනෝ දේදේයන්ති කරෝති අනුභවංගමේදී උපන්නම් ව්‍යාපාද විදක්කන්නා දේවා දේත වජාදි විනෝදේ දේයන්ති කරෝති අනුභවංගමේදී පන්නවේගාර දකන ආදිවා දෙද ප්‍රජාති විනෝදේ දේශාන්ති කරෝති අනුභව කමේ උප්පන්න පන්නගේ අපගේ අකුසලේ ධම්මේ නාදිවාසේ අජාති විනෝදේ දේශාන්ති කරෝති අනුභව කමේ තයං උච්චානන්ද මහානරංගතමෝචානන්ද විරාගරංගා ඉදානන්ද විකෝරණතෝ අරුක්කමූලතෝ අදුඤ්ඤාරවතෝ වෛති පරිසංජික්කතේ තං සන්තේ තං පරිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදි මරිසං ගෝදන්නක්කයෝ විරාගෝ නිබ්බානං දේ අයං උච්චදානන්ද විරාගනං පතමෝ දානං නිරෝධනං ඉන්දානන්ද විග්ගෝරඤ්ඤතෝ ආරුක්කමූලගතෝ ආසඤ්ඤාකාරගතෝ ඒකං දන්තං ඒකං පරිතං යදිදං සම්පලංකාර සමතෝ සබ්බෝ බුද්ධ තෝ දන්නක්ඛ නිරෝධෝ නිබ්බානන්ති අයං උච්චනානන්ද නිරෝධනං කතමාචානන්ද සම්පලෝකේ අරවිද සංඥායකානන්ද විකෝලේ ලෝකේ උපායිවාදාන සේතෝ අදිඨානාමි නිවේසානුසයාති ඒපජාන්තෝ විරවතින පාදයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිනසඤ්ඤාග මහානන්ද සබ්බ සංඛාරේතු අනිච්චඤ්ඤා ඉදානන්ද මේකෝ සබ්බ සංඛාරයන්තේ දාරාජ්‍ය කුච්චති අයං උච්චතානන්ද සබ්බ සංඛාරේතු අනිච්චඤ්ඤාගත මහානන්ද ආනාපානසති ඉදානන්ද මේකෝ රංගතෝ අනුක්කමෝලගතෝ අනුඤ්ඤාගතෝ නිවීදති මල්ලං ආභිජිතෝ ජුංකායම් ප්‍රතිදාය පරිමුඛං සතින් උපාට්ඨ මෙත්සා සෝදතෝ වාසයතෝ බද්ද දීගං වාසන්තෝ දීගං අසදාමේත පජානාති දීගං පස්සන්තෝ දීගං පස්සදාමේත පජානාති රත්තං වාසන්තෝ රත්තං අසදාමේත පජානාති රත්තං වාසන්තෝ රත්තං පස්සදාමේත පජානාති දම්පකාය පරිසංවේදී අසදිතාමේති එකදී දම්පකාය පරිසංවේදී පාස දිස්සාමේ දෙක දිවස් සම්බයං චේතකාය සංකාරවත දිස්සාමේ දෙක දිවස් සම්බයං කාය සංකාරවත දිස්සාමේ දෙක දිවස් පරිසංවේදී වත දිස්සාමේ දෙක දිවස් පරිසංවේදී වත දිස්සාමේ දෙක සුඛ පරිසංවේදී වත දිස්සාමේ දෙක සුඛ පරිසංවේදී පාස දිස්සාමේ දෙක චිත්ත සංකාර පරිසංවේදී වත දිස්සාමේ දෙක චිත්ත සංකාර පරිසංවේදී වත දිස්සාමේ දෙක දිවස් සම්බයං චිත්ත සංකාරං ඒ දෙක දේවා සම්බන්ධ චිත්ත සංඛාර පස්සිතා මේ දෙක චිත්ත පරිසං වේදී අසිතා මේ දෙක දේව චිත්ත පරිසං වේදී වාසිතා මේ දෙක දේව ප්‍රමෝදයෙන් චිත්ත වාසිතා මේ දෙක දේව ප්‍රමෝදයෙන් චිත්ත පාදිතා මේ දෙක සමාදාන චිත්ත අසිතා මේ දෙක සමාදාන චිත්ත මසිතා මේ දෙක දේව විමෝචන චිත්ත අසිතා මේ දෙක දේව විමෝචනති සම්පති සාමයේ කියන අනිච්චාරපස්සේ සාමයේ කියන අනිච්චාරපස්සේ පස්සේ සාමයේ කියන විරාගාරපස්සේ විරාගාරපස්සේ පස්සේ සාමයේ කියන නිරෝධාරපස්සේ අද සාමයේ කියන නිරෝධාරපස්සේ පස්සේ සාමයේ කියන පරිණිසකාරපස්සේ අද සාමයේ කියන පරිණිසකාරපස්සේ පස්සේ සාමයේ කියන අයං උච්චතානන්ද ආනාපානදේ සජේකෝත්තං ආනන්ද කිරිමානන්ද සමිකුණෝපදංග විද්වාන් සංඥාවාදියාදේ ධානංගෝමනේතං යං කිරිමානන්ද විකුණෝයි මාද සංඥාසුත්තාවෝබාදෝ තානදෝ පටිපස්සම් භේයානේ නතකෝ ආත්මානන්දෝ ලබදෝ දන්දිකේ මාද සංඥාව ගහෙන්තෝ එනාත්මා කිරිමානන්දෝ උපදංග විද්වා ආත්මතෝ කිරිමානන්ද සීමාද සංඥාභාදේ අතකෝ ආත්මතෝ

ඒවම් මේ සුතං ඒකං සමයං භගවා රාජනේ විරති සිගිරින්මින් පම්බනේ දන්තකෝ ආමන්තේ දේවිකෝ දෙවනන්තේ දේවිකෝ භගවතෝ පංචන්තෝසු භගවා ඒතෝ දමෝ දේවන්තතරෝසුම් මේවිකෝ ඒතම් වේභාරම් පම්බනන්තේ ආමන්තේ දන්තකෝ ඊභාරත පම්බන සංඥාව සමන්නා අහෝ ජීඤ්ඤා පඤ්ඤන්තේ පාසතනෝතම් මේ වික්කවේ සම්බන්ධවම් පබ්බදන්තේවම් බන්දේ දසුකෝ වික්කවේ බණ්ඩවන්ත පබ්බනසන්නාවරමන්නාහෝසේ අඤ්ඤා පඤ්ඤස්සේ පාසතනෝතම් මේ වික්කවේ තමේ පුල්ලම් පබ්බදන්තේවම් බන්දේ දසුකෝ වික්කවේ පුල්ලම් පබ්බදන්ත අඤ්ඤාවරමන්නාහෝසේ අඤ්ඤා පඤ්ඤස්සේ පාසතනෝතුම් මේ භික්ඛවේ තං ඉජ්ජගුණ බබ්බදන්ති මන්දේ රතනෝ භික්ඛවේ ඉජ්ජගුණන්ත බබ්බදස අඤ්ඤාව සමඤ්ඤා ආහෝ දේ අඤ්ඤා මඤ්ඤස්සේ පාසතනෝතුම් මේ භික්ඛවේ තං ඉදිගිලින් බබ්බදන්ති මන්දේ රතනෝ භික්ඛවේ ඉදිගිලින් බබ්බදන්තේ තවබරමං ආහෝ දේ මඤ්ඤස්සේ భూతముపమ్మికవే పంచ పంచకముద్దు సదాని మద్మికి లిస్మిన్ పంపతే తిరునాదిను ఆయసంతే మమ్మనం పవిత్రంతాదిస్తుంది పవిత్రాన్ని దిద్దంది రమేణ మనుందా దిద్వాయేవాంతో మమ్మతో ఇమే ఇది ఇదిగిలి ఇది ఇదిగిలి ఇదిగిలిత్తేవా సమంగా ఉదే ආදිග්ගිතා භික්ඛවේ වස්සේක උද්ධාන නාමානි කිසිතා භික්ඛවේ වස්සේක උද්ධාන නාමානි දේසිතා භික්ඛවේ වස්සේක උද්ධාන සංගුණාද නාතුක මනිත කරවත බාදිතා මේති එවං බන්තේති භෝතේ විග්ගෝ භගවතෝ පජ්ජසෝතුං භගවායේ දදවෝච අරෙන්තෝ නාම භික්ඛවේ වස්සේක නම්බුසෝ මස්මින් ඉරිගිරිස්මින් බම්බදේ සිරිනිවාසයෝ දේවරිට්ඨෝ නාම භික්ඛවේ ඉතිකේමි මම දේජිනිවාසයෝද නගරගේනම් භික්ක පච්චේක බුද්ධෝ ඉමස්මින් ඉතිකේමි මම දේජිනිවාසයෝද යතේනම් භික්ක පච්චේක බුද්ධෝ ඉමස්මින් ඉතිකේමි මම දේජිනිවාසයෝද යතේනම් භික්ක පච්චේක ඉතිකේමි මම දේජිනිවාසයෝද යතේනම් භික්ක පච්චේක බුද්ධෝ ඉමස්මින් ඉතිකේමි මම දේජිනිවාසයෝද ගන්ධාරෝ පච්චේක බුද්ධයි මත්මේ ඉරිගිරිස්මින් පබ්බතේ සිරනිවාසයවතේ මෙන්ඩෝ නාමිකේ පච්චේක බුද්ධයි මත්මේ ඉරිගිරිස්මින් පබ්බතේ සිරනිවාසයවතේ මාදමෝ නාමිකේ පච්චේක බුද්ධයි මත්මේ ඉරිගිරිස්මින් පබ්බතේ නීතෝ නාම භික්ඛවේ පච්චේක බුද්ධයි මත්මේ ඉරිගිරිස්මින් පබ්බතේ සිරනිවාසයවතේ නීතෝ නාම භික්ඛවේ පච්චේක බුද්ධයි මත්මේ ඉරිගිරිස්මින් පබ්බතේ සූතමානා භික්ඛවේ වච්චන බුද්ධෝයි මස්මින් ඉදිකිරින්මින් පම්පදේචන වාසේ ආදී භාවිතත්වානා භික්ඛවේ වච්චන සම්බුද්ධෝයි මස්මින් ඉදිකිරින්මින් පම්පදේචන කියලා නිවාසේ ආහෝ නේ නේ දොත්තකාරා නිඝානිරාදා වච්චේක මේ වච්ච ගමුරු බෝධින් रुदमानौ नामादि वे गीत दो दुदा वरिटो गगरलिकेय दीनु गन्धारो बिण्डो लो पाद भोजनी दो नतो दुत භාවිතත්වා දුම්බෝරු භූමේතුරෝත්තමූත ඒකෝ නිගොරු ධාතෝ වච්චේක බුද්ධා භවනෙති පිංගෝච ඉංගෝච මහානුභාවදේජාලිකෝ අටකෝසලෝ බුද්ධා තෝදුමාහූපනේමිසෝ නේමිසෝ සංසසේ प्रचोद गोविरगो मन्दितो च कालोपकाला विजितोदितोोचगुदिजिजोचमश्रीजयीपदि दुःखमूलमपराजितोफलं न जे सी सप्ताप

यो सङ्गो अतोऽपि उच्चयो परो मुनि अणोमनिको आनन्दनन्दोपरङ्गो दानद भारद्वाजो अन्तिमभेदुगारी मोदि महादामोतोऽपि उद्धरो के लेरि සූපතිසා භවබන්ධනජ්ජිකා උපරේදරේ දන්නාජ ජෝජදේදරේ බුද්ධෝ අහෝ මංගලෝ වීතරාගෝ උදබජ්ජිනා ජාලිනින් දුක්ඛ මූලං සංතං පදං අජ්ජගමූපනීතෝ උපෝසතෝ සුන්දරෝ සච්චනෝ අයං කෝසා භික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසංබුද්ධා චක්කුකරණී ඥානකරණී සමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං ලබති කම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදා නක්කන්දා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං यायन्तान्नपो नो भविका नन्दिरागसागता तात्र तात्रा විභාව තණ්හා ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සයේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ වණ්ඨං විකෝ මග්ගෝ සේයතේ දා සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම් වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජී සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛ දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ පාදී තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්ම උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා ආ සමුදයං අරිය සත්‍යං මේ භික්ඛවේ පුබ්බේ අනනුසුත් ධම්මේ සුචක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපා ආලෝ නිදන් දුක්ඛ සමුදයං ආරිය සත්‍යං පාතබ්බන්ති මේ භික්ඛ පුබ්බේ අනනුසුතේ සුධම්මේසෝ චක්කුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපං විජ්ජා උදපාදියා ලෝකෝ උදපාදී තංගෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහේනන්දි මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසෝ බුද්ධං මේ සෝචක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උද විද්‍යා උදපාදි ආලෝකෝ සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේ සුචක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාදබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේසෝ චක්කුං උදපාදි ඥාන පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චේ කතන්ති මේ භික්කවේ බුබ්බේ අනනු ධම්මේසෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආ ගාමිනී පටිපදා ආරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේසු චක්කුං උදපාදි ඥානං උද පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ පාදේ තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනු ධම්මේ සුචක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය භාවිතන්ති මේ භික්ඛවේ ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපා විද්‍යා උදපාදියාලෝ ධාතු සුවරිය සච්චේසු එවං උතිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං ආය සදේව මනුසාය අනුත්තරං සම්මා සම්බුද්ධි අභිසම්බුද්ධ පච්චඤ්ඤාසින් යතෝ ච කෝමේ බික්ඛා පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං නියාපජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසි ඥානං ජ පනමේ දස්සනං උදපා කුප්පාමේ චේතෝ විමුක්තිය මන්තිමා ජාති නත්තේ දානේ පුනබ්බවෝති ධමවෝච භගවා අත්තමනා පංච වග්ගිය භික්ඛෝ භගවතෝ වාසිතං අබිනන්දුනෝ මසුමින්ච පනවේයා කරනස්මිමු භාඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වේතමලං ධම්මචක්කුම් උදමා කිංච සමුදය ධම්මං සබ්බං තං නිරෝධං ධම්මං තේ පවත්තිතේ චපන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනුසාවේ සොං ඒතම් භගවතා බාරණසියං නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි තං අප්පතිවත්යං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා කේන චිවා ලෝකසුමේ දේ බුම්මානං දේවානං සද්දං චාතුං මහරජිකා දේවා සද්ද මනුස්සාවේ සොං භගවතා බාරාණසියං ඉසිපතනේමි ගදායේ අනුද්දරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවක්ඛ්‍යං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මානේන වා බ්‍රහ්මුණා කේනචිවා ලෝකාසුමී මහරජිකානං දේවානං සද්දං තාවතින් සාදේවා සද්ද මනුස්සාවේසුම් ඒතම් භගවතා බාරාණසියං විසිපතනේ මිගතා චක්කම් පවත්ති සංඅප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකසුමේ තීතාවතින් සානන්දේවානං සත්තං සුත්වා නිසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි තං අප්පතිවස්සයන් සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාලේනවා බ්‍රහ්මුණා වාකේන චිවා ලෝකාසුමින් තියාමානං දේවානං සද්දං සුත්තුසිතා දේවා සද්ද මනුස්සාවේසෝ ඒකම් භක්කතා බාරාණසියං ඉසිපතනේමි ගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා බාලේන වා බ්‍රහ්මුණා කේන ජීවා ලෝකාස සංගත්වා නිම්මාන රතේ දේවා සද්ද මනුසාවේ සෝ ඒකම් භගවතා බාරා සියං ඉසිපතනේමි ගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි තං අප්පතිවස්ති සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ලෝකසුමේ උති නිම්මාන රතේනං දේවානං සද්දං පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සාවේ ධම්මං භගවතා බාරාණසියං ඉති පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවස්සයං සමනේන මා බ්‍රාහ්මනේන මා දේවේන මා මාදේන මා බ්‍රාහ්මුණා වාකේන ලෝකාසුමින් තේ පරනිම්මිත වසවත්තේනං දේවානං සද්දං බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේ භගවතා බාරාණසියං ඉසිපත නේමිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවස්සතං අප්පතිමත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වාකේනච ලෝකාසුමේ ජක්ම පාරිසජ්ජානං දේවානං සද්දං බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුස්සාවේ ඉසි පතනේමිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාලේනවා බ්‍රහ්මුණවා කේනචි ලෝකාසුමේනුති බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං මහා විසිපතනේමිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අපපතිවත්තයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මානේන වා බ්‍රහ්මුණා වා කේන ලෝකාසුමේ දේමා බ්‍රහ්මානං දේවානං සද්දං පරිත්තා යම් භගවතා බාරාණසියං ඉසිපතනේමි ගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්‍රතිවස්සියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා කේන දිවා ලෝකස්මේ පරිත්තා බාණං දේවානං සද්දං සුත්වා අප්පමාන භාදේවා සද්දමනුස්සාවේ යම් භගවතා බාරාණසියං විසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා ලෝකසුමේති අප්පමාන බාණං දේවානං සද්දං ආභස්සරා දේවා පතනේමි ගදායේ අනුත්තරං ධම්ම චක්කම් පවත්ති තං අප්පතිවත්තියං බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මේ භස්සරාණං දේවානං සද්දං සුන්වා පරිත්ත සුභා දේවා සද්දං නිසිපතනේමි ගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකසුමේ පරිත්ත සුභානං දේවානං සද්දං සත්වා අප්පමාන සුභා දේවා පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවස්ති සංවප්පතිවස්සයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මානේන වා බ්‍රාහ්මනා වා කේන ජීවා ලෝකසුමේ තේ අබ්බමාන සුභානං දේවානං සද්දං සුභකින්න කා දේවා සද්දමං සාවේ ඒතම් භගවතා වාරාණසී යං ඉති පතනේ මිගදායේ සම්මං ධම්මචක්කම් පවත්තිතං අප්‍රතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකතුමේ සුභකින්න කානං දේවානං සද්දං සොත්වා වේහප්පලා දේවා සද්ද මනුස්සාවේසෝ ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවක්කං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනතිවා ලෝකසුමියෝ සකප්පලානං දේවානං සද්දං සත්වා ආවේ චක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන දිවා ලෝකභුමිනුතේ ආවේ පටිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං ගමනේන මා බ්‍රාහ්මණේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන දිවා ලෝකදුමේ අතප්පානං දේවානං සද්දං සුත්වා සුදාසා පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛම් පවත්ති තං අප්පතිවස්සයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණ කේන චිවා ලෝකසුමේ සුදස්සානං දේවානං සද්දං සුදස්සේ දේවා පතනේමිකදායේ අනුත්තරං ධම්මචක්කම් පවස්සිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා කේන දේවා ලෝකසුමේ උදේ සුදස්සීනං දේවානං සද්දං සත්වා ආකනිත්තකා දේවා සද්දනුසාවේ සුඛං ඒතම් භගවතා චක්ඛං ඉති පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මණ සම්පකම්පි සම්පවේ පංචමත්තේ භික්ඛු සතේ සබ්බේව අරහන්තේ දසහිත ලෝක ධාතුයි දේවතායේ බුයේන සම්නිපතිතා හොන්තේ භගවන්තං දස්සනාය බික්ඛු සංඝා චතකෝ චතුන්නං සුද්ධාවාස කායිකානද්දේ ඒතද හෝසි අයං කෝ භගවා සක්කේසු විරති කපිලවත්තුස්මින් මහතා භික්ඛු සංඝේන සද්දින් පංච මත්තේහි භික්ඛු සතේහි සබ්බේවරම් දසෛච ලෝක ධාතුයි දේවතායේ බුයේන සම්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛු යන්නූන මයම්පි යේන භගවාතේනුපසංකමේ යාම උපසංකමිත්වා භගවතෝ සම්තිකේ පච්චේක වාසේයාමාතේ අතකෝතා දේවතා සේයතාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජේ ඒවමේවං සුද්ධා වාසේසු දේවේසු අන්තරහිතා භගවත් පුරතෝ පාතුරහංසු අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨං ඒකමන්තං තිතාකෝ ඒකා දේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං වාසී මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ආගතම්ම ඉමන් ධම්ම සමයං දක්ඛිතායේ අපරාජිත සංඝං අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාසී त्र भिक्वो समादम् शोचितम् मात्तनोजुगम् सारथेव नेत्रानि गायित्वा इन्द्रियाणि रापन्ति අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ගාතං අපාසී චෙත්වා කීලං චෙත්වා පලිගං ඉන්ද ඕ අච්චමනේ ජාතේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුදන්තා සුසුනාගාතේ අතකෝ අපරාදේවතා භගවතෝ සම්ති ඉමංගාතං අපාසියේ කේචි බුද්ධං සරණං ගතාසේන තේ ගමිස්සන්ති පහාය මානුසං දේහං දේවකායං පරිපූර්ණ සම්තේතේ අතකෝ භගවා බික්ඛු ආමන්තේසී භික්ඛවේ දසසු ධාතුසු දේවතා සම්නිපතිතා තථාගතං දස්සනාය භික්ඛු සංඝං ච යේපිතේ භික්ඛ භික්කවේ අයේසුං අතීත මග්ගානං අරහන්තෝ සම්මා සම්බුද්ධාතේ සම්පි භගවං ඒත පරමායේව දේවතා සම්නිපතිතායේ සේයතාපි මයිහං ඒතරයි යේපිතේ භික්ඛ භික්කවේ භවිස්සන්ති අනාගත මද්දානං අරහං සම්මා සම්බුද්ධාතේ සම්පි භගවන්තානං ඒත පරමා ඒවදේ සම්නිපතිතා භවිස්සන්ති සේයතාපි මයං ඒතරයි ආචික්කේසාමි භික්ඛවේ දේවකායානං නාමානි චිත්තයිස්සාමි භික්ඛවේ දේවකායානං නාමානි දේසිස්සාමි භික්ඛවේ දේ අංසුනාත සාදුකං මනසි කරෝත බාසි සාමේ එවං බන්තේති පොතේ බික්ඛු භගවතෝ භගවායේ තදවෝ තිලෝකමනුකස්සාමි යත්ත බුම්මා දදස්සිතා යේසිතා ගිරිගබ්බානං පහිතත්තා සමාහිතා පුතුසිහාව සල්ලිනා ලෝමහංසාබි සම්බුනෝ ඕදාත මනසා සුද්ධ විප්පසන්න මනාවිලා බියෝ පංච සතේ ඥාත්වා වනේ පිලවත්ත තතෝ ආමන්තේ සත්තා ශාවකේ සාසනේ රතේ දේවකායා භික්ඛන්තා දේවි ජානාත භික්ඛවෝ උපමකරුං සුත්වා බුද්දස්ස සාසනං තේ සංපාතු රහුණානං අමනුස්සාන දස්සනං අප්පේකේ සත මද්දක්කුං සහස්සං අත සත්තතින් සතං ඒකේ තස්සානං අමනුස්සාන මද්දසුං අප්පේ අපේකේනන්ත මග්ගකුන්දිසා සබ්බා පුටා අවුතංච සබ්බං අභිඤ්ඤාය බවක්ඛිත්වාන චක්කුමා තතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රත් දේවකායා අභික්කන්තා තේවි ජානාත භික්ක යේවෝහං කිත්ත ඉස්සාමි ගිරාහි අනුපුබ්බසෝ සත්ත සහස්සායක්කා භුම්මා කාපිලවත් ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අබික්කාමුම් බික්ඛූනං සමිතින් මනං ච සහස්සාහෙමවතා යක්කානාත්තවන්නිනෝ ඉද්ද බුද්ධිමන්තෝ ජොතිමන්තෝ වන්නවන්තෝ යසස්සන මෝදමානා බික්කාමුම් බික්කුණං සමිතින් වනං සාතාගිරාතිසහස්සායක්කානානත්තවන්නේ බුද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස් මෝදමානා බික්කාමුම් බික්කෝනම් සමිතින් වනං ඉච්ඡේතේ කෝලසස්සාය ජොතේ මංතෝ වන්නවන්තෝ යසන්සිනෝ මෝදමානා බික්කාමුං වෙක්කෝනං සමිතින් වනං වෙස්සාමිත්තා පංච සතා යක්කානානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජොතේ මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අවික්කාමුං බෙක්කෝනං සමිතින් වනං කුම්බීරෝ රාජකයිකෝ වේ පුල්ලස්ස නිවේසනං වීයෝනං සත සහස්සං යක්කානං පෛරුපාසති කුම්බේරෝ රාජගයිකෝ සෝපාග සමිතින් වනං පුරිමංච දිසං රාජා දස රට්ටෝ තම්පසාසති ගන්ධබ්බානං ආදිපතේ මහරජාය සාසිසෝ පුත්තා පිතස්ස බහවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජොතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං බෙක්කෝනං සමිතිං වනං දක්ඛිනං ච දිසං රාජා විරුල්ලෝ තම්පසාසති කුම්භණ්ඩානං ආදිපති මහරජාය සස්සිසෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජොතේමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කාමුං බෙක්කෝනං සමිතින් වනං පච්චිමංච දිසං රාජා විරූපක්ඛෝ තම්පසාසති නාගානං ආධිපති මහරජායසස්සිසෝ පුත්තාපිතස්ස බාහෝ ඉන්දනා මා මහබ්බලා ඉද්ධිමන්තා ජොතේ මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අබික්කාමුං බෙක්කෝනං සමිතින් වනං උත්තරංච දිසං රාජා කුවරෝ සම්පසාසති යක්කානං ආදිපති මහරාජාය සස්සිසෝ පුත්තාපිතස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජොතේ මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා වික්කාමං වෙක්කෝනං සමිතින් වනං පුරිමං දිසං දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුේරෝ උත්තරං දෙසං චක්කාරෝ තේ මහාරා සද්දල්මාන අට්ඨං සුවනේ කාපිලවත්තවේ තේසං මානා විනෝදාසා ආගුවන්ත නිකාසතා මායා කුටෙන් දුවේතෙන් දුවිතුච්ච විතුඩෝසා චන්දනෝ කාමසෙට්ටෝ චකිල ගණ්ඩු නිගණ්ඩු ච පනාදෝ ඕපමඤ්ඤෝ ච දේවසූතෝ ච මාතලි චිත්තසේනෝ ච ගංගබ්බෝ නලෝ රාජාදනේසබෝ ආගුපංචසිකෝ චේවතින් අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බා සාරාජුවේ මෝදමානා අභික්ඛාමුං වික්ඛුණං සමිතින් වනං අතාගුණාබසානාගාවේ සාලා සහතච්චකා කම්බලස්සතරා ආගෝපායාගා සහනාතිවි යාමුනා දතරට්ටාච ආගුණාගා යසස්සිනෝ ඒරාවනෝ මානාගෝ සෝභාග සමිතින් වනං යේනාග රාජේ සහසහරං සේ දිබ්බාදිජාපක්ඛි විසුද්ධ චක්ඛෝ වේහාසයාතේ වන මජ්ජපත්තා චිත්‍රා සුපන්නායි චිතේ සං අභයං තදානාගරාජානමාසි සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ සන්නාහි වාචායි උපවයං තානාගා සුපන්නා සරණ මගං සුබුද්දං ජිතා වජිරහත් තේන සමුන්දං අසුරාසිතා භාතරෝ වාසවස්සේ තේද්දිමන්තෝ යසස්සිනෝ කාලකංජා මහබින්සා අසුරා දාන වේගසා වේපතිත්ති සුතිත්ති ච පාරාදෝ නමුති සතං ච බලෙකුත්තානං සබ්බේ වේරෝචනාමක සන්නහිත්වා බලින් සේනං රාහු බන්ධනුපාගමු අමයෝදානි බග්ගං සේවික්ඛුණං සමිතින් වනං ආපෝච දේවා පඨවිත තේජෝ වායෝ තදාගමුන් වරුණා වරුණා දේවා සෝමෝච යසසා මිත් මෙත්තා කරුණා කායිකා ගුදේවාය සස්සිනෝ දසේතේ දස දාකාය නබ්බේනානත්ත ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුං භික්ඛූනං සමිතින් වන වෙන්න च देवासाली च असमा च दुवे यमा छन्दस्सुपनिषा देवा छन्दमागुपुराक्कत्वा सूर्यस्सुपनिषा देवा सूर्यमागुपुराक्कत्वा नक्कत्तानि पुराक्कत्वा आगुमन्दवलाः වසූනං වාසවෝ සෙට්ඨෝ සක්කෝ පාග පුරින්දතෝ දසේතේ දසදා කායා සබ්බේ නානත්තවන්නිනෝ ඉද්දිමන්තෝ දුතිමන්තෝ වන්නවන්තෝ යසන්නිනෝ මෝදමානා බින්කාමුං වික් අත්තාගු සහබෝධේවා ජල මග්ගිකාරිව අරිට්ඨ කාචරෝ ජාච උම්මා පුප්පනිභාසිනෝ වරුණා සහ ධම්මාච චුතාච අනේජකා සූලෙය රුචිරා ආගෝ ආගෝ ආසවනේ දසතේ දසදා කාය සබ්බේනානත් වන්නේනෝ ඉද්දිමන්තෝ දුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා භික්ඛාමුං භික්ඛුනං සමිතින් සමානා මහා සමානා මානුසාමානු පදෝෂිකා ආගු ආගු මනෝ පදෝෂිකා අතාගු හරයෝ දේවායේ චලෝහිත වාසිනෝ පාරගා මහා පාරගා ආගු දේවාය සස්සිනෝ දසේතේ දසදාකාය සබ්බේ ඥානත්වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා භික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං සුක්ඛාකරුම්මා අරුණා ආගුවේකන සාසං ඕදාත ගය්‍යා පාමුංකා ආගුදේවා සදා මත්තාහාර ගජාමිස්ස කාට යසස්සි තනයන් ආග පජ්ජුන්නෝ යෝදිසාබි දසේතේ දසදාකායා රබ්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නමන්තෝ අනුමෝදමානා අභික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං කේමියාතු සිතායා මා කට්ඨකාච යසස්සිනෝ ලම්බීත කාලාම සෙට්ටා ජෝතිනාමාච ආසවා නිම්මාන රතිනෝ ආගෝ සාගුපරනිම්මිතා දසේතේ දසදාකායා සබ්බේනානස්ස වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුං බෙක්කෝනං සමිතින් වනං ඒතේ දේවනිකායා සබ්බේ නානත්ත වන්නිනෝ නාමන්්‍යේන ආගන්තුං යේ චන්නේ සදිසා සහ පෞත්ත ජාතින් අකිලං ඕගතින්න මනාසවා දක්ඛේ මොගතරං නාගං චන්දං වසිතාති සුබ්‍රහ්මා පරමස්තෝ ච පුත්තායිද්දිමතෝ සනං කුමාරෝ තිස්සෝ ච සෝපාග සමිතින් වනං සහස්සං බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මාභි උපපන්නෝ ජොතිමන්තෝ භිස්මාකායෝ යසස්සිනෝ යසස්සිසෝ දසෙත්ත ඉස්සරා ආගෝ පච්චේක වසවත්තිනෝ තේ සංච මජ්ජතෝ ආගහාරිතෝ පරිවාරිතෝ තේච සබ්බේ කන්තේ වත්තමානේනෝ කන්න සේනං අපේ පානිනා කලමාච්ච සරං පස්වාන බේ යතාපාඋස්සකෝ මේ ගෝතනයන්තෝ සවිජ්ජුකෝ තදාසෝ දාවත්ති සංකුද්ධාසයන් වසී සංච සබ්බං අභික්ෂ වවක්කෙත්වාන චක්කුමා සතෝ ආමන්තේ සත්තා ධාවකේ සාසනේ රතේ මාරසේනා අභික්ඛන්තාතේ විජානාස තේච ආතප්පමකරුං සුත්වා බුද්ධස්ස නාසනං විතරා Allah යම් භගවා ආලවියං විහෙරති ආලවකස්ස යක්කස්ස භවනේ අතකෝ ආලවකෝ යක්කෝ එන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතදවෝ ජනික්කම සමනාති සාදාවසෝති භගවා නික්කමේ පවිස සමනාසේ සාදා උසෝති භගවා පාවිසේ ဒ ුතියම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාසේ සාදා උසෝති භගවා නික්කමේ පවිස සමනාසේ සාදා උසෝති භගවා පාවිසී තති යම්පි කෝආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච නික්කම සමනාති සාදා උසෝති භගවා නික්කමී පවිස සමනාති සාදා උසෝති භගවා පාවිසී චතුත්තම්පි කෝආලවකෝ යක්කෝ භගවන්තං ඒතද වෝච නික්කම සමනාති නක්වාහං ආඋසෝ නික්කමිස්සාමි යම්තේ කරණීයන්තං කරෝ ඒතේ පඤ්ඤන්තං සමන බුද්ධිස්සාමි සචේමේන ව්‍යාකරිස්සසි චිත්තං වාතේ කිපිස්සාමි හදයං වාතේ පාලෙස්සාමි පාදේ සුවාගයත්වා පාරගංගායං කිපිස්සාමිති නක්ඛහං තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියාපජාය දේව මනුස්සාය යෝ මේ චිත්තං වා කිපේය හදයං වා පාලෙය පාදේසු වා කහෙත්වා පාර ගංගායන් කිපේය අපි චත්වං ආවුසෝ පුච්ච යදා කංකසීති අතකෝ ආලමකෝ යක්කෝ මගවන්තං ගාතාය අජ්ජ භාසිකින් සුද විත්තම් පුරිසස්ස සෙට්ටං කිං සුද සුචින්නාසුකමාවහාති කිංසුවමේ සාධුතරංහුටතානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටම් ධම්මෝ සුචින්නා සුකමාවහාති සච්චං අවේ සාධුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති කතං සුතරදී යෝගං කතං සුතරති අන්නවං කතං සුදුක්ඛං අච්ඡේති කතං සුපරිසුජ්ජති සබ්දාය තරති ඕඝං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්ඡේති පඤ්ඤාය පරිසුජ්ජති කතං සුලබතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකිට්ඨින් පප්පෝදී කතං මිත්තානි කන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්‍ත්‍යා සුසුසාලබතේ පඤ්ඤං අක්කමත්තෝ විචක්ඛනෝ පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං කප්පෝසේ දදං මිත්තානි කන්තති යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ධර්මේසිනෝ සච්ඡන් ධම්මෝ දිතිචාගෝ සවේපෙච්චන සෝචති අසුමා ලෝකා පරං ලෝකං ඒවං වෙච්චන සෝචති රිංග අඤ්ඤේපි පුච්චස්සු පුතු සමන බ්‍රාහ්මනේ අධිසච්ඡා ධමාචාගා කංචා බියෝන විජ්ජති කතන්නෝ අනුදානි පුච්චෙයම් පුතු සමනබ්‍රාහ්මනේ සෝහං අජ්ජ පජානාමි යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාය වතමේ බුද්ධ වාසායාල විමාගමි සෝහං අජ්ජ පජානාමි යත්ත දින්නම් මහප්පලං සෝ අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරන්නමස්සමානෝ සම්බුද්ධ සුද්ධං ධම්මං සච සුධම්මතන්ති ඒවං අස්වාලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතමනේ කුංජිකං වා උක්කුජ්ජය පටිච්ඡන්නං වා විවරේය මූලස්ස වාමග්ගං වා චික්කේය අන්ධකාරේ වා තේරවජ්ජෝ තං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේ ඒවමේවම් භූතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාශිතෝ භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම්මං භවං ධාරේතු අජ්ජ සග්ගේ පානුපේතං සරණං ගතාන්ති සමයම් භගවා මගදේසු විරති දක්ඛිනා ගිරිස්මින් ඒකනාලායම් බ්‍රාහ්මණ ගාමේ තේන කෝපන සමයේන කසී භාරද්වාජස්ස පංචමස්ථානි නංගල සතානි පයුත්තානි හොන්ති වප්ප කාලේ අතකෝ භගවා පුබ්බන්න සමයං පත්ත ජීවන මාදාය එන කසී භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේනුබ තේන කෝපන සමයේන කසී භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පරිවේශනාවත්තති අතකෝ භගවා යේන පරිවේශනා සංකමී උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසී අද්දසාකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං බින්දායති තං දිස්වාන භගවන්තං ඒතදෝච අහං කෝ සමන කසාමි ච වපාමි ච කසිද්වා ච වපිද්වා ච භුඤ්ජාමි ත්වම්පි සමන කසස්සු ච වපස්සු ච කසිද්වා ච වපිද්වා ච භුඤ්ජස්සෝති ආම්පි කෝ බ්‍රාහ්මන කසාමි ච වපාමි ච කසිද්වා වපිත්වා ච වපිත්වා ච බුඤ්ජාමි තේන කෝපනමයං පස්සාම භෝතෝ ගෝතමස්ස යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිවද්දේවා සචපන භවං ගෝතමෝ एवमाह अहम् विभो ब्राह्मण कसामि च वपामि च कसित्वा च वपित्वा च मुञ्जामीति अथ को कसि भारद्वाजो ब्राह्मणो भगवन्तम् गाताय अद्य भासि कस्य कोपटि जानासेन च पश्याम कसिन्नो पुच्छितो ब्रूहि यथा जानेमुते कसिन्ति सद्धा बीजम् तपो वुट्टे पञ्जामे युगनङ्गरङ्गे මනෝයොත්තං සතිමේ පාල පාචනං කාය කුත්තෝ වචේ කුත්තෝ ආහාරේ උදරේ අතෝ සත්‍රං කරෝමි දානං සෝරච්ඡං මේ සමෝචනං විරියම් මේ දුර දෝරයි හං යෝගක්ඛේ මා දිවානං ගච්ඡති අනිවත්තං තං යත්තගං ද්වානසෝචති ඒව මේ සා කසේ කට්ටා සා හෝති අමතප්පලායේ තං කසින් කසින් විද්වාන සබ්බ දුක්ඛං පමුච්ඡති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ මහතියා පංසපාතියා පායා සංවඩ්ඩෙත්වා භගවතෝ උපනාමේසේ බුද්ධතු භවං ගෝතමෝ පායාසං කස්සකෝ භවං යං හි භවං ගෝතමෝ අමත පලං කසින් කසති තේ ගාථා භිගේ සංඝේ අභෝජනීයං සම්පස්ස සම්රාග්මනනේක ධම්මෝ ගාථා භිගේ සම්පනුදන්ති ධම්මේ සතේ බ්‍රාහ්මන බුද්ධිරේසා අඤ්ඤේන ච කේවලීනං මයේසින් කේනාසවං කොච්ච වූපනන්තා අන්නේන පානේන උපට්ඨාස්සෝ කෙත්තං හි සම්පුඤ්ඤ පෙක්ඛස්ස හෝතේ අතකස් श्च चाहम्भो गोतमै माम्पायासन्धम् निेन क्वान्तम्ब्राक्मण प्रश्तामे सदेव के लोके समारके स ब्राह्क्म के समण ब्राक्मणि या බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේය අඤ්ඤස්ස තථාගතස්සවා තථාගත ශාවකස්සවා තේන ඊත්වං රාග්මන සම්පායාසං අප්පහරිතේවා ඡඩ්ඩේහි අප්පානකේවා උදකේ ඕපිලාපේ ඊති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සම්පායාසං අප්පානකේ උදකේ ඕපිලාපේ ඊති අතකෝ සෝපායාසෝ උදකේ පක්ඛිතෝ चिच्चितायति चितिचितायति सन्धोपायति सम्पदोपायति शय्यतापि नाम पालो दिवस सन्तत्तो उदके पाकित्त चितिचितायति सन्धोपायति सम्पदोपायति एवमेव सोमायास उदके पाकित्तो चित्तितायति चितिचितायति सन्धोपायति सम्पदोपायति अतको यो हसि भारद्वाजो ब्राह्मणो सं ඕමහට්ටජාතෝ යේන භගවාදේන උපසංකමේ උපසංකමිත්වා භගවතෝ පාදේ සුසිරසානි පති භගවන්තං ඒ සදවෝච අභික්ඛන්තං භෝගෝ සම අභික්ඛන්තං සේයතාපි භෝගෝ සම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා නූලස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාශේල වජ්ජෝ තන්දාරේ සීය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේ දේව මේවම් භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාහම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලබෙය්‍යාමං භෝතෝ ගෝතමස්සය සන්තිකේ පබ්බජ්ජං ලබෙයං උපසම්පදන්තේ අලද්දකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං අලත්ත උපසම්පදං අතිරූප සම්පන්නෝ කෝපනායස්මා භාරද්වාජෝ ඒකෝ උපකට්ඨෝ අප්‍රමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුල පුත්තා සම්මදේව අකාරස්මා අනගා චාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානන්දිත්තේව ධම්මේ අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසී කේනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං හිත්තත්තා යාති අබ්බඤ්ඤාසී අඤ්ඤතරෝච කෝපනායස්මා භාරද්වාජෝ අරහතං අහෝසේතේ තං ඒකං සමයං භගවා සාවත්තියං වේරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්ත වන්නා කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං භගවන්තං ගාථාය අජ්ජබාසී පරාභවන්තං පුරිසම් අයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨමාගම්ම පරාභවතෝ මුඛං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සේ පරාභවෝ ඉති හේතං පරං විජානාම පඨමෝසෝ පරාභවෝ ဒ ුතියං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුඛං අසන්තස්ස පියා හොන්ති කුරුතේපි යං අසතං ධම්මං රෝචේති තම් පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම ဒ උතියෝසෝ පරාභවෝ තතියම් භගවා රෝහි කිම් පරාභවතෝ මුඛං නිද්දා සීලි සභා සීලේ අනුට්ඨාතාචයෝ නරෝ අලසෝ කෝධ පඤ්ඤානෝ තම් පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම තතියෝසෝ පරාභවෝ චතුත්තම් භගවා රෝහි කිම් පරාභවතෝ මුඛං යෝ මාතරං මා පිතරං මා ජින්නකං ගත යොබ්බනම් භරතේ සම්පරා භවතෝ මුඛං ඉති හේතං විජානාම චතුත්ථෝ පරාභවෝ පංචමං භගවා බ්‍රෝහි පරාභවතෝ මුඛං යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකම් මුසාවාදේන වංචේති සම්පරා භවතෝ මුඛං ඉති හේතං විජානාම පංචමෝසෝ පරාභවෝ චට්ඨමම් භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුකම් පහූත විත්තෝ පුරිසෝ ධෛරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදෝනි තම් පරාභවතෝ මුකං ඉති හේතං විජානාම චට්ඨමෝසෝ පරාභවෝ චට්ඨමම් භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුකං ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝ නරෝ සංඥාතින් අතිමඤ්ඤේ චේතං පරා භවතෝ මුඛං ඉති හේතං විජානාම සත්තමෝසෝ පරා භවෝ අට්ඨමං භගවා බ්‍රෝහේ කිම් පරා භවතෝ මුඛං ඉති දොතෝ දුරා දොතෝ අක්ඛ දොතෝ චයෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරා භවතෝ මුඛං ඉති හේතං විජානාම අට්ඨමෝසෝ පරා භවෝ නවමං භගවා බ්‍රෝහේ කිම් පරා භවතෝ මුඛං हि दारे सन्तुष्टो वेश्या सुपदिशति दिशति परदारेषु तम् परा भवतो मुखम् इति एतम् नवमोऽसो परा भवो दशमम् भगवा ब्रूहि किम् परा भवतो मुखम् अतीत योब्बनोपोषो आनेति तिम्बरुद्धनिम् තස්සායිස්සාන සුපතේ සම්පරා භවතෝ මුඛං ඉදේතං ඥානාම දසමෝසෝ පරාභවෝ ඒකාදසමම් භගවා බ්‍රෝහි කිම් පරා භවතෝ මුඛං ඉද්දි සොණ්ඩෙන් විකිරණින් පුරිසං වාපි ඉස්සරි යස්මින් ඨපාකේති සම්පරා භවතෝ මුඛං ඉදේතං විදානාම ඒකාදසමෝසෝ පරාභවෝ ද්වාදසමම් භගවා බ්‍රෝහි කිම් පරා භවතෝ මුඛං අප්පභෝගෝ මහ මහා තන්නෝ කත්තියේ ජායතේ කුලේ සෝද රජ්ජම් සම්පරා භවතෝ මුඛං ඒත පරා භවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය ආරියෝ දස්සන සම්පන්නෝ සලෝක භජතේ සිවාන්තේ සමයම් භගවා සාවද්දියං වේරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයම් මාදාය සාවද්දියං පින්ඩාය පාවිසේතේන කෝපන සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනේ අග්ගිපජ්ජලිතෝ හෝති ආහෝති පග්ගෛ තාතකෝ භගවා සපදානම් පින්ඩාය චරමානෝ යේන අග්ගික භාරද්වා ජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේන උපසංකමියත්ත සාකෝ අග්ගික භාරද්වාජෝ දූරතෝ වා ගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතත වෝච තත්‍රේව මුණ්ඩක තත්‍රේව සමනක තත්‍රේව වසලක තිට්ඨායිති एवं उक्ते भगवागिक भारद्वाजं राक्मनम् एतदवोच जानासि पनत्वं राक्मन वसलं वा वसलकरणे वा धम्मेति नक्वाहं भोगोतम जानामि वसलं वा वसलकरणे वा धम्मे साधु मे भवं गौतमो तथा धम्मं देशेतु यथाहं जानीयं वसलं वा वसलकरणे वा धम्मेति तेन हि ब्राह्मणसुनाय साधुकं मनसि करोति भासिस्सामीति එවම් බෝධිකෝ අග්ගික වාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චස්සෝති භගවාය තද භූත කෝදනෝපනායි ච පාපමග්ගේත ඕනරෝ විපන්න දිට්ඨි මායාවේ සංඥා වදලෝ ඉති ඒක ජංවාදි ජංවාපේ යෝද පානානේන්දති යස්ස පානේ දයානත්ති යෝහන්ති පරිරුන්දතේ ගාමානි නිගමානි ච නිග්ගාකෝ සමඤ්ඤාතෝ සංඥා වදලෝ ඉති ගාමේවා යතිවාරඤ්ඤේ යම් පරේසම් තේයාතින්නම් ආදියතේ තඤ්ඤඤ්ඤාවසලෝහිතේයෝ හවේ ඉනමාදාය තුජ්ජමානෝ පලායතේ නහිතේ ඉනමත්තේ තේ තඤ්ඤඤ්ඤාවසලෝහිතේයෝ වේ කිංචික්ක කම්යතා පන්තස්මින් වජ තංජලං සන්්වා කිංචෙක්ක මාදේති තං ජඤ්ඤා වසලෝ ඉති යෝ අත්ථ හේතු පර හේතු ධන හේතු යෝ නරෝ සක්ඛි පුට්ඨෝ මුසාබ්‍රෝති තං ජඤ්ඤා යෝ ඥාතේනං සකානං ආදාරේ සුපතිදිස්සති සාසා සම්පේන මා තං ජඤ්ඤා වසලෝ ඉති යෝ මාතරං වා මිතරං වා ජින්නකං ගත යොබ්බනම් බහෝ සන්තෝන භරති තං ජඤ්ඤා වසලෝ ඉති යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනින් සසුං අන්තිරෝසේති වාචාය තං ජඤ්ඤා වසලෝ යෝ අත්තම් පුච්චිතෝ සන්තෝ අනත්ත මනුසාසතේ පටිච්චන්නේන මන්තේ තේ සංජඤ්ඤා වසලෝ ඉතියෝ පාක්ඛා පාපකං කම්මං මා මංජඤ්ඤා තීච්ඡතේ යෝ පටිච්චන්න කම්මන්තෝ සංජඤ්ඤා වසලෝ ඉතියෝ යෝ වේ පරකුලං ගන්්වා බුද්ධාන සුචි භෝජනං ආගතං පටිපූජේති සංජඤ්ඤා වසලෝ ඉතියෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි නිබ්බකම්මුසාවාදේන වංචේති සංජඤ්ඤා වසලෝ ඉතියෝ බ්‍රාහ්මණං වා සමනං වා භත්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචානච දේති සංජඤ්ඤා වසලෝ හිතේ අසදඤ්ඤෝධ පබ්‍රෝති මෝහේන පලිගුණ්ඨිතෝ කිංචෙක්කන්නිජකින්සානෝ තංජඤ්ඤාවසලෝ ඉතේයෝ චත්තානං සමුක්ඛංසේ පරංචමව ජානතේ නීනෝ සේනමානේන පන්දඤ්ඤාවසලෝ ඉතේ රෝසකෝ කදරියෝ ච පාපිච්චෝ මච්චරේ සටෝ අයිරිකෝ අනුස්ථාපේ තංජඤ්ඤාවසලෝ ඉතේයෝ බුද්ධං පරිභාසතේ අතවා තස්ස ශාවකං පරිබ්‍රාජං ගහට්ටං වා තංජඤ්ඤාවසලෝ ඉතේයෝ වේ අනරහසන්තෝ අරහං පටිජානති චෝරෝ සබ්‍රහ්මකේ ලෝකේ එසකෝ වසලා ධමෝ ඒතේ කෝ වසලා බුත්තා මයා වෝ ඒ ප්‍රකාශිතාන ජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ තදමිනා පිවිජානාත යථා මේ දන්නිදස්සනං චණ්ඩාල පුත්තෝ සෝපාකෝ මාතංගෝ ඉති විස්සුතෝජෝය සම්පරමං පත්තෝ මාතංගෝයන් සුදුල්ලභං ආකංචුන්තස්සු පට්ඨානං කත්තියා බ්‍රාහ්මනා බවෝසෝ දේවයාන මාරුය්‍ය විරජං සෝමහාපතං කාමරාගං විරාජෙත්වා බ්‍රහ්මලෝකෝපකෝ වහෝනනං ජාතිමාරේති බ්‍රහ්මලෝකෝපපස්සියා අජ්ජාය කාකුලේ ජාතා බ්‍රාහ්මනා මන්ත මන්දුනෝ තේජ පාපේසු කම්මේසු අපින්නමුපදිස්සරේ දිත්තේව ධම්මේ ගාරය්‍ය සම්පරායේච දුක්ගතින්නතේ ජාති නිවාරේති දුක්ගච්ඡා කරායවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනෝ වසලෝ හෝති කම්මනෝ හෝති බ්‍රාහ්මනෝ හෝති එවං උත්තේ අක්කික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං තේයතාපි භෝගෝතම නික්කුච්ච සමාධිකං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විවරය මූලස්සවාමග්ගං ආදිච්චය අන්ධකාරේ වා සේල පජ්ජෝ තන්ධාරේ රක්කමන්තෝ රූපානි දක්ඛින්තේ දේවමේවම් භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාහම් භගවන් සංඝෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතක්ඛේ පානුපේ සංසරණං ගතාති

සමයම් භගවා බාරාණසියං විහෙරති සුපතනේ මිගදායේ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ චිතේ භික්ඛු ඒතද වෝච තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මානේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මින් සත්‍යානං ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස අරිය සත්‍යස්සා චේකනා පට්ඨපනා විවරණා විභජනා උස්සානි කම්මං දුක්ඛ සමුදය අස්සාරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උස්සානි කම්මං දුක්ඛ නිරෝධස්සාරිය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උස්සානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිවදා ආරිය සත්‍යස්ස ආදික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේමික දායේ අනුත්තරං ධම්මචක්කම් පවච්ච සංඝම් පතිවද්දියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මහණේන වා බ්‍රහ්මනා වා තේනති වා ලෝකස්මින් යති සංහිමේ සංජතුන්නම් අරිය සත්‍යානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පණ්ඩපනා විවරණා විභජනා උත්තානි කම්මං සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුග්ගාහකා සබ්‍රහ්මචාරීනං සේයතාපි භික්කවේ දානෙද්දී එවං සාරිපුත්තෝ සේයතාපි ජාතස්ස ආපාදේතා එවං මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තරේනා චික්කිතුන් දේසේතුම් පඤ්ඤපේතුම් පට්ඨ විවරිතුම් විභජිතුම් උත්තානි කාතුම් තේතමවෝච භගවා ඉදං වස්වා සුගතෝ උට්ඨායාසනා විහාරම් පාවිසේ తත්‍ර කෝ ආයස්මා සාරි පුත්තෝ අචිරපක්ඛන් තස්ස භගවතෝ භික්ඛු ආමන්තේති ආවසෝ භික්ඛවෝ තේ ආවසෝ තිකෝ තේ භික්ඛු ආයස්මතෝ සාරි පුත්තස්ස පච්චසෝ සුං ආයස්මා සාරි පුත්තෝ ඒතදවෝච තථාගතේන ආවසෝ රාතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉති පතනේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවස්සයන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සංජතුන්නං දුක්ඛස්ස ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා දුක්ඛ සමුදයස්ස ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිපදාය ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා දුක්ඛායං පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානක්ඛන්දා දුක්ඛාන සමාචාවසෝ ජාති ආතේ සන්තේසං සත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානං ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ಜಾති කතමං ජාවසෝ ජරා යාතේ සන්තේ සංසත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡම් පාමිච්ඡම් වලිච්ඡතතායනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා කතමං ජාවසෝ මරණං තේ සංසත්තානං ධම්මා ධම්මා සත්ත නිකායා චුතිතවනතා භේදෝ අන්තරධානම් මච්චු මරණං කාලකිරියා කන්දානම් භේදෝ කලේබරස්ස ඉදං උච්චතාවසෝ මරණං කතමං චාවසෝ සෝකෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේ නිවසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛදම්මේ කුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවසෝ සෝකෝ කතමං චාවසෝ පරිදේවෝ යෝකෝ ආවසෝ අඤ්ඤතර අඤ්ඤතරේන වසනේන අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චතාවසෝ කතමං චාවසෝ දුක්ඛං යං කෝ ආයං දුක්ඛං ආයං අසාතං කාය සංපස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං කතමං චාවසෝ දෝමනස්සං යං කෝ ආවසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ මනසං කතමන්තාවසෝ උපායාසෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන කලම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චතාවසෝ උපායාසෝ කතමන්තාවසෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් ජා ජාති ධම්මා සාමනච වතනෝ ජාති ආගච්ඡයා තේන කෝපනේ සංිච්ඡාය පත්තබ්බං සම්පියම් පිට්ඨං නලපති සම්පි දුක්ඛං ජරා ධම්මානං ආසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති යෝ වතමයන් ජරා ධම්මා සාමනච වතනෝ ජරා ආගච්ඡයාදීන කෝපනේ තං ඉච්ඡාය පස්සබ්බං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං ආසෝ දත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අවතමයන් ව්‍යාධි ධම්මාස්සාම නසවතුනෝ ව්‍යාධි ආගච්ඡයාදීන කෝපනේ තං ඉච්ඡාය පස්සබ්බං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං මරණ ධම්මානං ආසෝ දත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අවතමයන් මරණ ධම්මාස්සාම නසවතුනෝ මරණං ආගච්ඡය ආදියාසීන කෝපනේ තං ඉච්ඡාය පස්සබ්බං ඉදම්පි යම්පි චන්න ලබති සම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ ආයාසා ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති යෝව තමයන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ ආයාසා ධම්මා අස්සාමන ච වතනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ආකච්චේයන්තේන කෝපනේතං ඉච්ඡාය පස්සබ්බං ඉදං පියම් පිච්ඡන්න ලබති සම්පදෝක්ඛං කතමං චාවසෝ සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා සේයති දං රූපෝපාදානක්ඛන්ධෝ වේදනෝපාදානක්ඛන්ධෝ සංඤ්ඤෝපාදානක්ඛන්ධෝ සංඛාරෝපාදානක්ඛන්ධෝ විඥානෝපාදානක්ඛන්ධෝ මේ උච්චතාවසෝ සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං අරිණච්ඡං අකමංචාවෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකානන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනේ දේයති සංකාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චතාවෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමාචාවෝ දුක්ඛ නිරෝධගාමින දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හා යාසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ත්‍යනාලයෝ ඉදං උච්චතාවෝ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං කතමාචාවෝ ආසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං අයමෙම ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාචාසෝ සම්මා දිට්ඨි යං කෝ ආසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං වචතාවසෝ සම්මා දිට්ඨි කතමාචාසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවේංසා සංකප්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ කතමංචාසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවසෝ සම්මා වාචා කතමං චාවුසෝ සම්මා කම්මන්තෝ පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවුසෝ සම්මා කම්මන්තෝ කතමා චාවුසෝ සම්මා ආජීවෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චතාවුසෝ සම්මා ආජීවෝ කතමා චාවුසෝ සම්මා වායාමෝ ඉදාවුසෝ භික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්ප උපාදාය චන්දං ජනේති වායමති ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pāhānāය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ කුසලානං ධම්මානං කිතියා සම්මෝසාය බීජෝ භාවාය පුල්ලාය භාවනාය පාය පරිපූර්ණා චන්දඤ්ඤනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති අයං උච්චතාවසෝ සම්මා වායාමෝ කතමා සම්මා සති ධාවසෝ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සති මහවිනේය ලෝකේ අභිජ්ජා දෝමන වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සති මහවිනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේ සුධම්මානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අයං උච්ච සම්මා සති පතමං ජාවසෝ සම්මා සමාධේ තාවසෝ භික්ඛු විච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම්පීති සුඛං පරමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති විතක් චක්ක විචාරාණං රූප සමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් පේති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ වේරති පීතියාච විරාගා උපේක්ඛකෝච වේරති සතෝච සම්පජානෝ සුඛං ච කායේ පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛා සති සතිමාසු කවියාරි හිත සති අඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සජ පානා දුක්ඛස්සජ පානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා දුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධෙන් ඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතාවසෝ සම්මා සමාධිදාව උච්චතාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං තථාගතේනාව වසෝ අරහතා සම්මා සම්බුද්ධේන වාරාණසී යං පතනේ කදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි ධම්මප්පතිවර්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මානේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මි යතිදං ඉමේ සංජතුන්නම් අරිය සත්‍යානං ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තාන කම්මන්ති ඉදමවෝ ඡායස්මා සාරිපුත්තෝ අත්තමනා ච බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස වාසිතං අබිනන්දෝ තේන සච්චවජ්ජන සොත්ති දේවතු සම්බදා Thank you.

යාකා ධම්මං ධම්මං ජනවදානි මනුසරාසයගානි වඩිදල්ලාන සාරපානේ

භගවා තුන්නේ භාවේන අතගෝ වෙස්සවනමාරාජා භගවතෝ දිවාදනං විදිත්වා වේලායන් ඉමං ආතනාටියං රාක්කං ආබා

तपासिनो नम गो गङ्गरवे नापमदेन गमनाशनमतु

ेवमनुसानयङ्गौतम वेद्या जरणेदवारदाङ् यतो सूर्यो च माढलि मा मानस स्वां वरिपे निरोज्यदे योगादे सूर्य दिवसे पावच दे विदात्तघाङ्गेर स्वामुद्र स्वादिवदघ एवाङ्गात्त जनाङ्ग දිවා ඉතේනං ආජේකතේ ජනෝ යං දිසං විවාලේද රාජා යථා रं देवते

இந்த நாமா மகாபல புத்தங் தேத்வான புத்தங் ஆதிச்ச பந்துனா देवाजान्य भजाङ्गो ते पुरेवोत्तमालेन सा मे कविमनुपिता वन्दे स्वात्मये वां वदे मदे जिनं वन्दतगदमं जिनं वन्दम गोदमवेज्य चरणं वङ्ग ोजवन्दमगोतमां येन वेद भावोच्चां मे पिबुना वे vāṃ

नमो देव मोरे नमो ते पुरिसूत्तम ङ्ग् नेताङ् अभिन्न सो वा एवाङ्गिनं वङ्ग मन्दाम गोदम जगच्छते भरे आदे च मङ्गली महा यद् जगच्छमानस रज्जदे स जग्गदे वां वारीति पावचति आदम्भिमोद अवदकारि दोदक इतो धावा च मावेदाये तेना आगे कने जानो यं दिशं न पेपाले तिहे अनङ्गा देव देवी रोवक्क इति नाम सो रमदीना जगीतेयी नागे पुरा रास एको च इन्दनाम महाबला तेजामि मुद्दं निस्वाने मुद्दं च बाङ्गो न

biên na do pháp e băng và đề ma te di năng văn tật ta go te văn di năng văn đa ma

ගා දේවී ජං පවපන්ති නපි නියං තෙනංගලා රත්නෝයි මංගලෙන් වරේ බොං ජං දේ මානදා අකනං අත්ථං සොද්දං

करङ्गात्मनो याङ्गे दिशो दिशेवानङ्गात्वानुजाङ्गे देवो देवा वानङ्गात्मनो याङ्गे दिशा සුරං කුමාර වාගණං ගත්වා අනෝයං නිදේශෝ දිසං යනේ අපරෝයත්වා සබ්බදේවා අනුපරියන්ත පජාරාදස්රාජී te

पुराणानाम्

भवद्भङ्क्ते वात्सायतो पतायन्ति सभामिदात्म भगलवदे नाम वे

कर साधग भाद्यता दण्डमान रको विदा दवा स्मायवाङ् वदेमसे जिनां वङ्गथगदमाङ्िनाङ् वाङ् दाम गोदम यजरण งวันดามกตมังติอยังกตมาริสอาดานาดิยารกเวกนังเวกนีนา

ना

රාජ්‍යෝ භංගමචාරා जा Paribharaye Paribharayong Apesonang Marisa Amanosa Retang Pepatang Sirenik Kodjayong සංවාරිද ආමනොසාගතදපිතමුද්දං පාලයං සංලේමාරිදමනොසා චණ්ඩාරොද්දා පබසා 在。 नाङ् बुरिदगानाम् आदियाङ्गे नरङ्गदास पुरि स गानं

आदियां दे एगादे मारिधामनो

ตโกวะกันดับบบปติกาวาดับบมมตตวังดับบภาริกัญญวังดับบปจารวะกัมดังดา

नाग पचाणा bang yang ya वेदाब्बा वीरा वेदाबाता ගානේ මායා

विवादत्वा دعا

महिते नाम

Gracias.

पेज ಸದಾ Samba! إذا ओरे भगानाम् ओरे भगान ตังวิรมิตังบังยักกังอาเตยังยักโกวิสติยักโกเอเตยังยักโกวิเตติ गोरम् मे गुणेनाङ्गुपादकानाङ्गुपादकानामुत्यारकायावीन्द्राय पादुयारायादमवोच भगवादमना देवे गो भगवतो बाधिता आव्येना

गज गोदन्तचरे किञ्चि लिङ्गोपरेन्दुदम्बे रसाुगि ददाय गेतिपानबोदेव गाने वदन्द्यविदुरे मोदावदम्बदे वादम्बे दत्तवत्तान परोपरन्नि गो वेदयनादिमन्ये कर्त जलङ्कं देव्यारोदना परिगल न समग्रतनुक्तनित्यय मातायतानियम्बुत्तमायुधायकमुत्तमवर्गेवं विलम्बभूते सोमानं भावय परिमाणं मेत्तजदम्बलोकर्मिं मादं भावय परिमाणम् उद्धङ्गदोदतिर्यञ्जयदं मादं हेरङ्गदबद्धं गताीराजेदामारङ्गवायिनीन्ददर्जामतरसङ्गेऽपि मेन्दुनराजपादन्नम् करादयो मुद्धाट्यवेदतिनायकादभ्ये परिष्टिरा तुम् अधेते मुनितरातिरेपदिदामुद्धारम् मोदिरवलोचने

ङ्गुलिमालोचपालीनान्दजीवनेतेरा पञ्चहिमेयादनलाटे तिलकादभदेरादेति महादेराविजिताजिलसावका जलन्दादीरदेजेन अङ्गभङ्गीरुदण्डितारतनं पुरतो आदेदग्निने मेद्धशुद्धगन्धजङ्गं भक्षतो आदेवा मे अङ्गुलिमालकं गन्धमोरपरिद्धं च हटानादिशुद्धगङ्गाचलनं दिनानाबलगं युद्धे ब्रह्म පාකාරලංකදේවදතෝ දේකරුපෙච්චේන දතාරම් බොද්ධවන්දරේ වාදපිද්දාය සංජාතා පායිරජ්ජත්තු බන්ධවාදේලා විලයන් අන්දෝ අනන්ත ගුණජේරදා දිනපඤ්ඤර මජ්ජත්තං විහරන් ධම්මේ තනේ දතා පාලෙන්දු සංලබ්බේ ඒත්තේව මච්ඡන්දගතෝ දුරක්ඛෝ භාවේන චිතුපපත මුද්දානුභාවේන දායනං ගෝජාය දන්තං මනෝභාව පාරිදෝ ඒත්තේව මච්ඡන්දගතෝ දුරක්ඛෝ भस्मोदिनानुभावेन चितोपबन्धोदम्मानुभावेन तारिदङ्गोचरायदन्तमनुभावपालितो यज्ञेवमज्जन्तोदिनानुभावेन जितोपबन्धोदङ्गानुभावेन तारिदङ्गोचरायदन्तमनुभावपालितो तद्दम्मपाकारपरिकितो देहड्डार्याड्डदिनासुवन्दे दन्तरे अड्डनाधावन्दे उद्दङ्गितानङ्गदिनाटिताते बिन्दन्तो मानदे नन्दवदिरदितो बोधिमा मोग्गल्लानुवामे वदति भुजत ते रक्षिने दारि बुद्धो दम् मो मञ्जे पुरस्मिन् व्यरति भवतो मुक्कमोदयो निन्दं बद्धो भोरिनाो चरणुगतो बानुलोके गणादो दब्बाप मङ्गलौ बद्धव दुर्निमिदं दम् वेदिरोग मदेध निन्दादनाय मय सुमिरङ्गलं दं बुद्धानुभाव भवने न भया तु नादं दब्बाप मङ्गलौ बाद्धव दुर्निमिद्दं दम्बे दोसमलैरीन्दवभदराय वैरु सुमिनाङ्गं मानुभाव पवरेण पयाधुना दङ्गमङ्गलव दुर्निमित्तम् वेदिरोगरा दोदमदैरीन्द्र दं मन्दराय वैदु सुमिनाङ्ग गन्धं गङ्गानुभाव पवरेण पयाधुना गङ्गं दुर्निमित्तवमङ्गलं जय शकुलनन्दो बाब गानु स्वपिनाङ्गा दुर्निमित्तव मङ्गलं जयो जामनो बोध गुणस्य न द्वो बाब कालो सुविनाङ्गेन विनादमिन्दो यं दुर्निमित्तव मङ्गलं जयजा मनो बोध गुणस्य न द्वो बाब कादोङ्ग गङ्गानुभावेन विनादमिन्दो दुर्गा

मनुष्यतो वा मनुस्गतो वा गिरो वा उतगतो वा बिलाजतो वा गानुकरो वा गण्डगतो न वा जनपदरोगतो वा सद्गम्यतो वा සප්පුරිස සෝවා දණ්ඩාත්‍ය අස්සමික කෝණ කුකුරාය වෙච්චක මනිසම්පදීපී අත්තනාත්ත රෝකරමයට යක්කරත්තනාදී නානා භයතෝ ආනානා රෝකතෝ ආනානා උපද්දවතෝ ආරක්කං ගන්නන්තෝ දානන්තනන්දු දන්තාය සීලං රක්කන්තු කියන්නේ अत्ये गानन्द अं बलङ्गानन्दे न रक्कं नन्दामि नन्दरो बुद्धावे गानन्द अं बलङ्गानन्दे न रकं नामि नवदो सिरिदिति मतिते जो जयसिद्धि महेन्ति महागुणम् अपरिमितपुण्याधिकारस्य निवारणसमर्थस्य भगवतो अरातो धम्मा सम्बुद्धस्य दत्तिम् समापुरितलक्षणानुभावेन असीत्यनुव्यञ्जनलक्षणानुभावेन अट्टुतदत्र मङ्गललक्षणानुभावेन जब्बन्नरङ्गानुभावेन केतुमालानुभावेन तदपारमितानुभावेन तद उपारमितानुभावेन तद परमत्तरमितानुभावेन धीरधमाधिपञ्चानुभावेन बुद्धानुभावेन धम्मानुभावेन दङ्गानुभावेन तेजानुभावेन निद्यानुभावेन बलानुभावेन ज्ञेयदमानुभावेन चतुरादिदासनाम्म कन्नानुभावेन लोकोत्तरदम्मानुभावेन अट्टाङ्गिगमर्गानुभावेन अट्टदमाभद्यानुभावेन जरविञ्यानुभावेन मेत्ता करुणामुदिता उपेक्षानुभावेन रव्यपारमितानुभावेन बालेन तु गो गौब्रव दुग्गदो मरभया रामिन सन्दो रमि संबा दुर्यं रमि चन्दु दीर्घायुगो दु रतवदीवेन नवाङ्गिकोतु ब्बलमनभूमितटागङ्गामादमुदारक्रमेव दातदातु मे अनुरक्कन्दोद्रबुद्धानुभावेन रवध्रह्मानुभावेन रवराङ्गानुभावेन बुद्धरतनम् धर्मरतनम् तिन्नतनानाङ्गानुभावेन यतुरादिनादनाम्मकन्नानुभावेन पीठगादयानुभावेन जिनदावगानुभावेन राम् वेदे रोगादाम् वेदे भयानाम् वेदे अन्दनाया नाम् वेदेव बान्धवादाम् वेदे शब्देहमङ्गलाविन दन्तु वायुवर्डगो दरवर्ड्डरोधिरिवर्डगगो यदवो बलवड्डरो अण्णवर्डरो दुघवड्डरोगरोग भावेरा दोगाभ्यो वर्धवाणे गा विनः सन्तु च सुखं जायसिद्धि धनङ् लाभम् भोगं सुखम् बलां श्रिरी आयुजवर्णो च भोगम् उद्दीचयतव दतवन् आयुजीवसिद्धिभाङ् यो विभजम् दुदभ्यरोगो विन दतो मासे वन्दरायो सुखीति गाय गोमव भवतु दम्भमङ्गलम् रक्तन्तु दम्बदेवतारम्बबुद्धानुभावे सदा तुति भवन्तु ते भवतु दम्भमङ्गलम् रक्तन्तु दम्बदेवता दम्बदम्मानुभावेन सदा तुति भवन्तु ते भवतु दम्भमङ्गलम् रक्तन्तु दम्ब सम्प्रसङ्घानुभावेन सदानुद्धिमान्तु तेन कर्तयकभूतानाम् पापकानिवारणापरिन्दसानुभावेन हन्तु तेनाङ्गुपद्मवेन कर्तयकभूतानाम् पापका परिन्दसानुभावेन हन्तु तेनाङ्गुपद्मवेन कर्तयकभूतानाम् पापकानिवारणापरिन्दसानुभावेन දුදේශං උපද්දවේ නමෝ තස්ස භගවතෝ අනාතෝ ධම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අනාතෝ ධම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අනාතෝ සම්මා सो भगवानाम् सम्मदम् बुद्धो विद्याचरणसम्बन्नो दुगतो लोकविदोऽनुत्तरो पुरुषदम्मसारती लब्दादेवमनुसारम् बुद्धो भगवती द्वाकातो भगवता दम् मोदम् दिद्धि गो अकालिको हैपतिको पच्च तम् वेदित भोविङ्गोपरिपन्नो भगवतो धावकलङ्गोजुपरिपन्नो भगवतो धावकलङ्गो जायपरिपन्नो भगवतो धावकलङ्गोधरमेति परिपन्नो भगवतो धावकलङ्गो हरिदम् जब्दारिपुरितयुगानि अट्टपुरितभुग्गलायत भगवतो धावक ौनेयो पावनेयोिनेयो अञ्जलिकरणीयोनुत्तरम् भुञ्जकीर्दलोकसा देवन्नामिजेरि अङ्गम् भङ्गभ्येदुपधिष्ठिताङ्क मा बोधिङ् बुद्धरूपम् सकलन्तरायित्येवमच्छन्त गतो दुराकोजिना කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්දේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්දේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා चित्तेन प्रमादेन मया कथाङ्गममे वन्दे भूरि पञ्चदथागतयोगासुदानद्देन कथाङ् दब्बङ्गपरादङ्गमतमे वन्दे योगातगमामि वन्दे योगासुदानद्देन कथाङ् दब्बङ्गपरादङ्गमतमे योगाचगमामि वन्दे योगाद्वारध्येन गतङ्गपरादङ्गमजमे वन्दे योगाच गमामि वन्दे योगा लड्डा जभुं ड्डा देवानागमैद्रिका पुण्यन् अनुमोदि द्वाजिरङ्गक्कन्दु लोकदा तनङ्गाग रडा जभुं ड्डा देवानागमैन्द्रिका पुण्यन् तङ्गनुमोदि आदनं आगमत् ताज देवानागाम इद्दिका पुन्नन्तां अनुबोधित्वा चिरं देवो वज्जदुकारेण तप्पं पतितो तथेपि तो परकुलतो च राजा भवतुद्दम्मिको නමස්කාරය කියන පන්සිල් සමාදන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං විබුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယංပိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယංပိ සංඝං සරණං ගච්ඡාමි තතියං විබුද්ධං සරණං ගච්ඡාමි තතියං විධම්මං සරණං ගච්ඡාමි තතියං විසංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි सुरामेरयमज्जपमादट्टाणा विरमनीषिकापदं समादयामि ත්‍රිභුවනයික තිලක සකලඥය සාගර පාරගතානේක ගුණරත්න මන්දිරාය දේශ ජන වන්දනීය මකුට මරි මරීති කදම්බ චුම්බිත චරණක කිරණ ශ්‍රේණීන් විරාජමානෝ අපතිලෝ ගුරු ධම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කෝටියක් සක්වල ආඥාචක්‍රය බතුරු ආදේශනා කොට වදාළ මෙම මහානුභාව සම්පන්න හෝ පරිත්‍රාණ ධර්ම දේශනාව තුන්නම් රාත්‍රිය මුළුල්ලේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් ආපුද සත්කාර සම්මාන සිදු කිරීමෙන් ලබන ලද සකල විද කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ ප්‍රථම කොට महेन्द्रकमलादन पीताम्बरादिरमद्ददिव्यराजसमूहया विधिम् अनुमोदम् अनुलभद्वा प्रथमपुण्यानुमोदनाबिन्दुष्टिप्राप्तवर्णमदिव्यङ्गे देवारक्षावलभीमिन्ना श्रीमद्बुद्धादिरत्नत्रयानुभावबलयत कर्णकुटगिनः मे मधु निसलबलकुशलकामी सकल श्रद्धावन्तरादु जनयण्डविनो विन्वन्नाव सकलान्तराय धरुणो भद्रवयो विरतु वन वियत विद्वाङ्जनय गिरी मेङायुरारोग्यादि सकलाभिुर्वर्जन त्रिदम्पा जनयत හේහර මේ අද්දන් නවෙන්න සේවිය පරලෝක ප්‍රාප්ත මාතෘ පිතෘ පුත්‍ර ගණත්‍ර දීතෘ භාතෘ භගෙන් ආදි ඥාති සමෝයා විසින්දම පින් අනුමෝදන්ව සුඛේ ස්වර්ග සංඝාත උද්දම දිව්‍ය ලෝක මනුස්ස ලෝක දපතන දබමින ද්වායේ මේ සෑම දිනාට මද්දම කුසල ධර්මයන් හේත බෝධ වීමෙන් නමාමන් නිවන් සුව පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනාවේ වාසිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය